ඉතින් අනු අපි උදානට කතා උදාන පාළියේ තියෙන මේ නැත්නම් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ උදාන පාළියේ තියෙන ආවෝ මේ මේ ගිය සූත්‍රයයි මේ අවස්ථාවේ මේ ධර්ම දේශනා මාලාවට ප්‍රධාන මාතෘකාව වශයෙන් තබා ගත්තේ ධර්ම මාතෘකාව වශයෙන් ඒකෙදී අපි ගත කරන 24 වෙනි සතිය නැත්නම් 24 වෙනි පැය 24 වෙනි ධර්ම දේශනාව. ඉතින් මේ 24 වෙනිකොට අපි මේ ගිය සූත්‍රයේ සඳහන් වෙන කල්යාණ මිත්‍ර ආශ්‍රේ වටිනාකම සීලයක වටිනාකම සාකච්ඡා කරලා තිනවා ඊගාවට මේ ඉන්නේ ඒ කරගෙන යන භාවනාවට බාධා නොවන විදිහට තමන්ගේ චිත්ත ප්‍රවෘත්ති ප්‍රකට වෙන ආකාරයට කල යුතු කතා ඇසිය යුතු කතා සම්බන්ධ කරන්නා වූ තුන්වෙනි මේකේ සූත්‍රේ කරුණු පහෙන් තුන්වෙනි කාරණාවයි. ඒ කාරණාවේ ඒ කල යුතු කතාවල දැන් අපි ඉන්නේ අටවෙනි කතාවේ ඥාන කතා කියලා සඳහන් කරන සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා නැත්නම් ඥාන කතා වශයෙන් සඳහන් කරන කොටසේ. ඒ අනුව ඒක විපස්සනා ඥාන මෑත කාලීන ආචාර්යවරු පෙළගස්සලා තියෙන ආකාරය විදහා දැක්වීමට අපි අවස්ථාවක් කරගත්තා. විපස්සනා ඥාන પરම්පරාව මේ ඥාන කතාව යටතේ විස්තර කතාවක් වශයෙන් <clears throat> ඉදිරිපත් කරගත්තා. ඒ අනුව මේ 24 වෙනි පැය වෙනකොට <clears throat> ඥාන නාම රූප පරිච්ඡේද ඥාන පච්චේ පරිග්ගා ඥාන ගෙවම් කරලා අපි ඉන්නේ මේ සම්මසන ඥාන අවස්ථාවේ ඒ සම්මසනය නැත්නම් සම්මසන ඥානය බොහොම තීරණාත්මක තැනක් යෝග ජීවිතයේ ප්‍රඥප්ති තනක නැත්නම් ප්‍රඥප්ති ප්‍රඥාවක ප්‍රඥප්ති දනුමක ඉඳලා පරමාර්ථයේ දිහාවට නිත යොමු කරන ඇස්බල් මහෙලන අවස්ථාව. ඉතින් ඒක නිසා ඒක ලොකු මේ පරිවර්තනයක් සිද්ධ වෙන අවස්ථාවක් නිකා යෝගාවචර ජීවිතයේ හැව හැලෙන අවස්ථාව වගේ. ඒ පාරණ තිබුණු හැව තැම්පපුරු ගහලා යටින් මෝරාගෙන එන හැමට බාධා වෙන නිසා ඒක හලන්ඩ ඒ සර්පයෝ ඒ පුංචි ස්ථාන හරහා කරු හරහා රිංගනවා. රිංගලා ඒ අලුත් හැව මේ පරණ හැව හලලා අලුත් වෙනවා වගේ අන්නේ වගේ ඒ අවස්ථාවක් මේ සම්මස්ර ඥාන. ඒ සම්මස්ර ඥාණයට එහෙම වෙන්නේ මොකද? මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියලා පරමාර්ථ ලෝකේ භාෂාව ප්‍රඥප්ති ලෝකයේ තියෙන මේ අනිකුත් සම්මුති හලලා ඒ භාෂාව කතා කරන්න ඉගෙන ගන්නවා. ඒ භාෂාවෙන් හිතන්ට ඉගෙන ගන්නවා. ඒ භාෂාව අනුව වැඩ කරන්න ඉගෙන ගන්න අවස්ථාවක්. ඉතින් ඒක වෙලාවේදී අර කිරි ආහාර වල හිටපු දරුවා ඝන ආහාර වලට ගන්න වෙලාව වගේ බඩේලිය යන වෙලාවල්, රෑ දෙරෑ මැද කෑ ගහන අවස්ථාවල්, ඇඟේ අමාරු নানা ප්‍රකාර දේවල් එනවා. මේ පරිවර්තනයේදී ඊට පස්සේ තමයි දරුවා ක්‍රමයෙන් මවගෙන් ස්වාධීනත්වයේ ලබන්නේ. නමුත් නිතරම වගේ තවමත් තනේලිලා කිරි බොන ගතිය තියෙනවා. නමුත් අම්මා කරන්නේ කිරි දෙන ගමන් පුළුවන් තරම් ටික ටික ටික ටික ඝන ආහාර පුරුදු කරනවා දැනගෙන මේකට ආහාර මාර්ගයේ දාත් මුඛය සූදානම් වෙනකොට පෙරලි වෙන බව දැනගන්න. පරිවර්තන එහෙම නැත්නම් පරිණාම සිදු වෙන බව දැනගන්න. ඒ වාගේ තමයි මේ සම්මසන අවස්ථාව නියම විපස්සනාවට බැස ගන්න අවස්ථාවක්. එසේ නමුත් අපි මෙතෙක් ඉදිරිපත් කරගත්ත ධර්ම විවරණයේ අනුවත් තේරෙනවා. ඒ සම්මසන ඥාණයට සූදානම් වෙන පච්චේපහ පරිග්‍රහ ඥානෙ එනකොටම චුල්ලසෝතාපන්න තත්වයට යනකම් යෝගාවචරයාගේ ලොකු පෙළගැස්මකුත් වෙලා. ඒ වෙච්ච අධ්‍යක්ෂපු ඒ අධ්‍යක්ෂම් සම්භාරය දැන් ඒ පැත්ත මේ පැත්ත පෙරනවා සම්මත පැත්තෙන් මෙහෙමයි පරමාර්ථ පැත්තෙන් මෙහෙමයි සම්මතයේ පැත්තෙන් භාවනා විස්තරේ මෙහෙමයි පරමාර්ථ පැත්තෙන් මෙහෙමයි මූල කර්මස්ථානයේ සම්මත ක්‍රමයට මෙහෙමයි ඒක හොඳට පරමාර්ථයට නැගිච්චාම මෙහෙමයි කියලා යෝගාවචරයා මේ භාෂා දෙකක අර ළමා භාෂාවේ ඉඳලා මේ පොතේ භාෂාව පුරුදු කරනවා වගේ ඒ අලුතෙන් බහතෝරන අවස්ථාවක්. ඒ බහතෝරන අවස්ථාවේදී මේ දුක්ඛ සම්මසනය නැත්නම් අනිච්ච සම්මසනය කියන දෙක බොහෝ විට අර බබාගේ භාෂාවෙන් කියන්න පුළුවන්. එහෙම නැත්නම් අර මේ හුරතල් බහෙන් බහතෝරන භාෂාවෙන් කියන්න පුළුවන්. නමුත් මෙතෙන්ට එනකොට මේ අනත්ත් සම්මසනය අනත්තාති මේ අසාර කට්ඨයන සංකීපීත්වව අවත්තානේ පඤ්ඤා කියන විදිහට දේවල් වල දකින්න තියෙන මේ අනාත්ම දර්ශනය එනත්තං ඒ අනාත්ම ලක්ෂණය නැත්නම් අනාත්මතාවය ගුරුවරයාට මතක් කරනකොට තමන්ගේ භාවනාදී තමන්ට එකෙල්ල ඉදිරිපත් වෙනකොට නිකන් කරකොලත ඇරි වගේ ගතියක් තියෙනවා. අන්දමන්ද කරන ගතියක් තියෙනවා. කලකොල කරන ගතියක් තියෙනවා. වක්කාරගෙන ගතියක් තියෙනවා. මුහුදු උණ හැදෙන ගතියක් තියෙනවා. කැලේ මම්මුලා වෙච්ච දිසාමාරු මල් පැවිච්ච පැගිච්චා වාගේ ගතියක් තියෙනවා. සංසාර කාන්තාරක පිසාච ප්‍රේතය හම්බ වුණා වාගේ ගතියක් තියෙනවා. ඉතින් ඒක නිසාම දෝ ඒ සරුවචන් වහන්සේ ඒ සරුවචන් දේශනාව අනුව සරුවචන් වහන්සේගේ සරුවචන් දේශනාව අනුව භාවනා මධ්‍යස්ථානවල නැත්නම් භාවනා විපස්සනා ධර්ම දේශනා කරනකොට මේ සම්මසන ඥානයේ සම්බන්ධ අස්ථාර විස්තර කතා බොහොමයි. මොකද හැම කෙනෙක්ම මෙතනදී අන්දමන්ද වෙලා පාරෙන් පිටපයි. ඒ පාරෙන් පිටපැනපු කෙනා නැවත තමන්ගේ වාහනේ පාරට ගන්නකොට විශාල ධර්ම රසයක් ලබනවා. ඒ ඉදිරියට යන කෙනා. අනිත් එක්කනා ඒ වල්මත් වෙලා වල්මත් වෙච්ච එක හරි කියලා හිතාගෙන විශාල පිරිසක් වල්මත් කරමින් ඒ අන්ධ භූත කතාවලුත් තියෙනවා මේක. ඒ වගේමුත් මේ සම්මසන ඥානෙ පිරලා තියෙනවා. ඉතින් මෙතනදී මේ අභියෝගයක් තමයි වල්මත් කරන එක. කැලේ ගිහිල්ලා අතරමං කළා දාලා පුළුවන් නම් පාරව යන වරින් කියලා දෙනවා. ඒක නිසායි අර ඒ තල තුනා තත්වයක් වෙනට අවශ්‍ය කරන්නේ. එතකොට මේ භාෂා ස්වරූපය නිකන් කපුවෙක් හරියට මන්තරේ මතුරලා පරල වෙලා දේවතා දේව භාෂාවෙන් එහෙම නැත්නම් නොදන්න අnder දෙමලකින් කතා කරන්න පටන් ගන්නවා වගේ. අමුතු තැනකට මෙතෙන්ටි ගෙනියනවා. ඉතින් ඒක නිසා ඒකට සමාජික වශයෙන් සූදානම් වෙන්න එවැනි දෙයකට සකස් වෙන්නයි මේ කලින්ම ආරසාවක් කරගෙන ඉන්න ඕන. සීල ආරක්ෂාව තියෙන්න ඕන. හිත මානසික රෝග වලින් තොරව තියෙන්න ඕන. වෙන විදියකට කියනවා නම් මේ සම්මසන ඥාණයට එනකොට ඒ යෝගාවචරයා නිතර සලකා බලන්න ඕනේ මට මේ භාවනාදී ඇති වෙන මේ අන්දවන්ද භාවය, කලකොල භාවය, තමන් සැක කරන ගතිය සීලේ අඩුපාඩුවක් නිසාදෝ තමන්ගේ තියෙන හීනමානාදී මානසික තත්වයක් නිසාදෝ එහෙම නැත්නම් ඇත්තටම මේ සම්මසන අවස්ථාවේදී අනාත්ම අනාත්මය සම්මසනය කරනකොට එහි යත්තා වූ ඒ පස්සාකාර අනාත්මය ඒක අනත්ත් ස්වරූපෙන් ශූන්‍ය ස්වරූපෙන් තුච්ඡ ස්වරූපෙන් රික්තක ස්වරූපෙන් පරතෝ කියන අනුංගේ දියක් බලන්නා වගේ ස්වරූපෙන් පේන ගතියද එහෙම නැත්නම් ඒ තිබුණු දේම වෙනත් දෘෂ්ටි කෝණයකින් දර්ශනපතිකින් පේන ගතියද කියලා දැක දැන ගන්න නම් යෝගාවචරය තමන් වශයෙන් කර්මස්ථානාචාරවරයෙක් කියන්නේ නිර්මුක්තව දැක දැන ගන්න නම් නිතරම කල්පනා කරලා බලන්න ඕනේ තමන්ගේ ඒ සීලාදී පාදම පාදත්ත හොඳට තියෙනවා. මානසික රෝග තත්ත්ව තියෙනවාද කියලා. එහෙම නැතිනම් තමයි ඒ යෝගාවචරයා එයින් අරසා වෙලා ඉදිරියට තල් වෙනවා තමයි මේ පේන දේ තමයි මේ අනත්ත ලක්ෂණය කියලා කියන්නේ. ඒක තුච්චයි රිත්යි ශූන්‍යයි අනුංගයේ දෙයක් වාගේ කියලා දැක ගන්න અભීතකම. දැක ගන්න වීරියක් දැක ගන්න ලෑස්තියක් යෝගාවචරය තුළ සිදු වෙන්නේ. ඇත්තටම කියනවා නම් මේ ටික බණට මෙහෙම සාකච්ඡා කරාට මේ ටික වැටෙන්නේ අද කාලේ භාවනා මධ්‍යස්ථානවල ඉන්න ගුරු ගෝලයන් අතර සම්බන්ධ වෙනකොට ගුරුවරයාගේ කර බාහිර දුරට වැටේ. ගුරුවරයාගේ වගකීමටයි වැටෙන්නේ. ඒ නිසා මේ මේ භාවනා කරන අය ඒ කතා කරන දේවල් වලින් කොහෙද මේ යන්නේ මොකද වෙලා තියෙන්නේ කියන එක බොහෝම ඉවසිල්ලේ ළඟ ඇසුර තියාගෙන කරන්න ඕන. නමුත් මේ ඇයි එහෙමනම් එහෙම මේ නොකිය යුතු දේවල් මේ මේ කර්ම භාවනා වඩන යෝගාවචරණ කියන්නේ කියලා බැලුවොත් අද කාලේ භාවනා කරන ජනගහණය අරන බලනකොට ඊටාම සුළු ප්‍රතිශතයයි ගුරුරෙක් යටතේ ඒ භාවනා මධ්‍යස්ථාන යටතේ භාවනා කරන්නේ. බොහෝ දෙනා ඒ සමාජයේ තියෙන මේ තෙරපුම බලපෑම නිසා වගකීම් භාරය නිසා තනි තනිය භාවනා කරන්නේ. ඒ භාවනා කරනකොට මේ මට්ටමට ආපුවාම හරියට අන්ධබන්ද වෙනවා. ඒ අන්ධබන්ද වෙනකොට ඒ හොයන පමාවට ගුරුවරයෙක් හම්බ වෙන්නේ නැහැ. ඒ හොයන පමාවට තමන්ගේ දෝෂේ තමන්ගේ පටලැවිල්ල තේරෙන්නේ නැහැ. එතකොට ඒක විවේකීව හොයලා බලා ගන්න මේ උපමාන ටික අවශ්‍ය කරනවා. ඒක නිසායි මතක් කරන්නේ. නමුත් හරි ගියේ නෑ කියලා කනගාටු වෙන්න නරකයි. ඒක නැවත නැවතත් කරනකොට ඒ තමන් ඉස්සලා හොයාගත්ත කාරණාවමද නැද්ද කියලා තේරෙනකොට නම් උත්තරේ හම්බ වෙනවා. ඒ නිසා මේ සම්මතන අවස්ථාව සාමාන්‍ය ලෝකෙත් හොඳට සම්මර්ෂණය කරලා ගන්න ඕනේ. පරාමර්ශණය කරන්න නරකයි. අතහැරලා දාන්න නරකයි. දිගට දිගට කරගෙන යනකොට තේරෙන්න පටන් ගන්නවා මේ අමුතු භාෂාවක් 아무තු දෘෂ්ටි කෝණයක්, 아무තු මල් පැන්නුමක්, ඉරි පැන්නුමක්, දිශාමාරුවක් සිද්ධ වෙන්නයි හදන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒකේ තියෙන මේ විචිත්‍රත්වයක් කියලා එක පැත්තකින් කිය හැකි නැත්නම් සංකීර්ණත්වයක් කියලා කිය හැකි. දැන් නොවැළක්විය හැකි කරන තමයි මේක හැමදම වෙනවා. හැම පරියන්කයකදීම වෙනවා කියන එක කියන්නේ. අපි හිතන්නේ නම් මේක එකතරයක් වෙච්චාම මේක ස්ථිරසාර වෙනසක් වෙයි කියලා. ස්ථිරසාර වෙනසක 100% වෙනවා ආංශිකව සිද්ධ වෙනවා. ඒක නැවත නැවත කරනකොට තමයි වැඩ ගන්නා වැඩ ගන්න පුළුවන් මට්ටමට මේක පන්නරේ හිටින්නේ. ඒ නිසා මේක නැවත නැවතත් යොදමින් ආය සාමාන්‍ය ලෝකයේ ප්‍රඥප්තිත් එක්ක වැඩ කරමින් ආය પરමාර්ථ ධ්‍යාට හිත යොදමින් ඒ පන්නරේ බල තිබ්බට පස්සේ තමයි ඒක ඉෂ්ඨිරසාර විපස්සනාවකට ඒ චිත්ත સંතාණය සකස් කරලා දෙන්නේ. අන්න ඒ වෙලාවේදී අනත්තතෝ අසාරතෝ මේක අසාර දෙයක් අනාත්ම දෙයක් බව සංක්ෂේප වශයෙන් ඒ කියන්නේ ආංශික වශයෙන් 100ට ගාණක් තියලා වවත්තාණේ කිරීමේ ප්‍රඥාව තමයි මේ අනත්තානුපස්සනාව කියලා නැත්තම් සම්මසන ඥානයේ තියෙන අනාත්ම ලක්ෂණය. ඉතින් ඒක සිදු නොවීමට ඇයි මේ තරම් මේ හැව ගලවලා දාන්න අමාරු කියන්ට හේතුව ඒ ගලවලා දාන්න හදන මේ දිරච්ච හැම ආඩම්බරයක් විදිහට පුටුන්නක් විදිහට අලංකාරයක් විදිහට තමයි පළඳගෙන ආවේ මෙතෙක් කල සංසාරේ. ඉතින් ඒක හලනවා කිව්වහම මේ ඇඟින් ඇටයක් ගන්නවා වාගේ සමාජ කෙරෙහි තමන්ගේ ආකල්ප සහ සමාජයේ තමා කෙරෙහි දක්වන ආකල්පවල ලොකු අභියෝගයක් මෙතන සිද්ධ වෙනවා. ඒක නිසා ඒ අනත්ත් කියන බුදුහාමුදුරෝ ඉදිරිපත් කරන මේ සංකල්පය බුද්ධ ආගමේ අනන්‍යතාවයක් විදිහට බුද්ධ ආගමේ ඉගෙනෙන ප්‍රධාන ඉගැන්වීමක් විදිහට යන්න ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසය තමයි බුද්ධ ආගමත් එක්ක නැත්නම් බුද්ධ ආගමට කිට්ටුවෙන් හොඳට කල්පනාකාරෝ ගීගේ අතහැරලා බණ භාවනා කරමින් හොයමින් ගත කෙරුවේ මේ බ්‍රාහ්මණ සහ Hindu ආගම් වලට ඒ ඇත්තෝ ඒ වෙනකොට පැවැත්ම සඳහා තමන්ගේ ආගමේ පැවැත්ම සඳහා ඒ ලියන පොත්පත්වල මේ මේ විදිහට ප්‍රඥාප්තිය අත්හැරලා පරමාර්ථයේ 100%ක් බදා ගන්නව වෙනුවට පරමාර්ථයෙන් 100ට 60ක් විතර වගේ බාරගෙන ඉතුරු 30 සඳහා ප්‍රත්‍යක්ෂයේ වෙනුවට හේතු කරුණු දැක්වීම. එහෙම නැත්නම් අන්වේ ඥාන. එහෙම නැත්නම් කියනවනම් තර්ක ඥාන වලින් වහලා අලංකාර දෙයක් විදිහට, ගම්භීර දෙයක් විදිහට ඉදිරිපත් කරා. ඒ ඉදිරිපත් කරන වෙලාවල් වල ඒ වගේ තියෙන පොත්වල න්‍යාය විශේෂ දර්ශනාදී පොත්වල හැම වෙලාවෙදීම මේ බණ භාවනා කරන කෙනාගේ ශරීරයේ ජීවාත්මයක් පවතිනවා ඒ ජීවාත්මේ පරිපාලනය කරන්නා වූ සියල්ල නිර්මාණය කරන්නා වූ සියල්ලට මුල්ලු පරමාත්මයක් පවතිනවා ඒ නිසා මේ ශරීරයට මේ ජීවාත්මයත් එක්ක තියෙන සම්බන්ධකම තමයි ස්වාමිත්වය කියන එක. සාමි තමන් ඒ ජීවාත්මය තමයි මේ ශරීරය මෙහෙවන්නේ. ස්වාමිත්වයේ තියෙන කියන එක පුදුම විදිහට කරුණාකාරණා ගිනාර දක්වලා තියෙනවා. ඒක මේ දැනට වුණත් ඕනම විෂයක් හදාරනකොට ඒ කියන්නේ ලෞකික විෂයන් ඒ සෑම දෙයකම ඒ විෂය හදාරන්න ඒ විෂයට ස්වාමිත්වයක් දරනවා. ඔය මාස්ටර් ඩිග්‍රී කියලා කියනවා. එහෙම නැත්නම් ඒව ඔක්කොගම සඳහන් කරන්නේ මම මේ විෂයට දැන් මේ දක්ෂයෙක් දන්නා කෙනෙක් වාටපත් වෙලා ඒ හදෑරුවේ මමයි ඒ විෂය දැන් මගේ අත අතරපත් වෙලා තියෙනවා මට පුළුවන් ඒ විෂයෙන් වැඩ ගන්නට කියලා හරියට මේ යන්ත්‍රයට ස්වාමිත්වයක්පත් වෙනවා වගේ තමන්ගේ දැනුමට තමන්ගේ තාන්න මානවලට තමන්ගේ බූදලයට තමන්ගේ අතට පායට මේ හැම දෙයකම ස්වාමිත්වයක් ගැන හර පාලා තිනවා බොහොමත්ම උත්කෘෂ්ඨ විදිහට ඒක මේ න්‍යාය නැත්නම් විශේෂ දර්ශන කියන පොත්වල තිබුණට බෞද්ධයා තුලත් බොහෝම ලේසියෙන් හොයන්න පුළුවන්. එච්චරම දුෂ්කර මේ හොයන්න බැරි බේතක් නෙවෙයි. හැම කෙනාම අඩු ගානේ කියනවනම් මම ඉස්සර දුස්සීලව හිටියා දැන් මේ මම සීලයට ස්වාමිත්වය දරනවා මම දැන් සීලයට අධිපතිකම් දරනවා කියලා සීලය දැන් මගේ අත යටට ඇවිල්ලා තියෙන්නේ කියලා අපි මේ වශී කරගන්න ගතියක් තියෙනවා සමාධියට ගියාමත් ඒ පළවෙනි ධානයේ මගේ අත යටතේ තියෙන්නේ මම දැන් මේ ධානයේ වශී කරගෙන තියෙන කියලා ස්වාමිත්වයක් ගන්නවා. ඒ ගන්නවත් එක්කම කියන්න කනගාටුයි. නැත්තම් එහෙම නැත්තම් කියන්න තියෙන්නේ මේ තේරුම් ගන්නා හෝ නොවෙත්තා හෝ නොකිය බැරි නිසා කියනවා ආත්ම වර්ධනයක් සිද්ධ වෙනවා. තණ්හා වශයෙන්, දෘෂ්ටි වශයෙන්, මාන වශයෙන් ඇති වෙනවා. ඒක දෝෂයක් නැහැ. ඒක දෝෂයක් නැහැ. බුද්ධ ධර්මෙත් ඒක දෝෂයක් නැහැ. සීලයක් වඩනකොට සීලේ වඩන මම කුලමාන්නේ නිසා හෝ කමන්නේ නැත්තම් මේ සත්වනුකම්පාව නිසා හෝ කමන්නේ සරුවචනාංශේ දේශනා කරපු නිසා හෝ කමක් නැහැ තමන්ගේ පෞරුෂත්වයේ නිසා හෝ කමක් නැහැ සීලේ වඩන්ට ඒ විදිහේ ආත්මය ටිකක් පුම්බලා ගත්තට ඒක සාසනේ දෝෂයක් විදිහට පෙන්වන්නේ ඒ වගේම තමයි සමාධිය වඩනකොට ප්‍රථම ධානය ලැබුවා නම් ඒ ප්‍රථම ධානය වශී කිරීමේදී ඒ කරන්නේ ස්වාමිත්වයක් ඇති කරගන්න එක තමයි. ඒ ස්වාමිත්වයක් ඇති කරගැනීම අපේ ශාසනයේ ඒ මතු කරලා පෙන්නලා දීලා තියෙනවා. ඒක ගත්තට පස්සේ තමයි දෙවෙනි ධ්‍යානයට අපි පෙළඹෙන්නේ. තුන හතර වශයෙන් යනකොට මේ අන්‍ය මේ සීල සමාධි කියන දෙකේම සාමිත්වය, ස්වාමිත්වය පිළියරන් තියෙනවා. ඉතින් එතනදී මේ රහසින් කියන්න වෙනවා උතන අත්ත් සංඥාව තියෙනවා. එචා බුද්ධ ආගම අනාත්ම ධර්මයක් නෙවෙයි. සීලේදී බුද්ධ ආගම ආත්ම ධර්මයක්. අනාත්මේ බැහැර කරනවා. සමාධියේදී බුද්ධාගම ආත්මේ පත්ත ගන්නවා. අනාත්මේ බැහැර කරනවා. මුත් විපස්සනාට යන්නකොටම අර මෙතෙක්කල් බාරගත් අනාත්මේ පැත්තකට දාලා ආත්මේ පැත්ත ගන්නවා. ඉතින් මෙන්න මේ හරඹේ මේක දන්නේ නැති කට්ටිය තමයි අර සීල සමාධි බදාගත්තා වගේම අරකට බදාගත්තාම ඒකත් එක්කම නැහිලා විනාශ වෙලා යනවා. එතෙන්දි මේ අතාලේ අල්ලගෙන හිටපු දේ අතහැරලා අනාත්ම පැත්තට මාරු වෙනවයි කියන එක එසේ මෙසේ <clears throat> දක්ෂකමක් නෙවෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනා කරන බලනකොට මේ කච්චායන ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මානේ කච්චායන මේ ලෝකේ අන්ත දෙකක් තියෙනවා සස්සත දිට්ඨිය උච්ඡේද දිට්ඨිය කියලා. ඒකට අපි කියන්නේ ආත්ම දිට්ඨිය අනාත්ම දිට්ඨිය කියලා. යම් කිසි කෙනෙක් යමක ඇතිවීම උදය දකිනවා නම් ඒකෙන් ඒ පුද්ගලයාට උච්ඡේදයක් කතා කරන්න බෑ. යාට පිළිගන්න වෙනවා ආත්ම දෘෂ්ටිය. යම් කිසි කෙනෙක් වය, වියෝව, විරාගය, වැය වී යාම දකිනවනම් ඒ පුද්ගලයාට පිළිගන්න වෙනවා ඒ සෑම ආත්මයක්ම අන්තිමට උච්ඡේද වෙලා යන බව. ඒ නිසා තථාගතයන් වහන්සේ ආත්මය අල්ලන්නේත් නැතුව අනාත්මය අල්ලන්නේත් නැතුව මැදින් එකොට වෙනවා මධ්‍යම ප්‍රතිපදාව ගත්ත ගමන් ආත්මයේ බරත් අනාත්මයේ බරත් දෙකම හැලෙනවා කියන එක විස්තර කරා. නමුත් මේ සා කියන න්‍යාය ග්‍රන්ථ වලට ගහන්න ඕන නිසා විමර්ශා ග්‍රන්ථ වලට ගහන්න ඕන නිසා සාංඛ්‍ය ග්‍රන්ථ වලට ගහන්න ඕන නිසා අනාථ ධර්මයේ උස්කරලා පෙන්වන්නට ඕන නිසා පසු කාලයේ විශේෂයෙන්ම මේ ප්‍රතික්‍රියාවාදී බුද්ධ ආගම අනාත්මවාදේ බදාගත්තා. හැබැයි දන්නේ නැහැ එතකොට Tamanටම පහර වදින බව. මේ නිසයි මේ අට කතාවේ ලොකු පටලවිලි තියෙන්නේ. සමහර වෙලාවට අට කතාව සමහර වෙලාවට කියන්නේ ඕනනම් ගණන් දන්න කෙනෙකුට 100ට 66ක් අත්ත කතාව පිළිගන්නවා සීල වර්ධනයේදී සමාධි වර්ධනයේදී ආත්ම සංඥාව තියෙනවා. නැත්තම් මොකාද ඉස්සරහට යන්නේ? මොකාද සිල්වන්ත වෙන්නේ? මොකාද පළවෙනි ධ්‍යාන ද්විතිය ධ්‍යාන ලබන්නේ? නමුත් ඒක ඒ ලබන ආත්ම සංඥාම බිඳීම, කැඩීම, විනාශ කිරීම, කප්පාදු කිරීමයි විපස්සනා කියන්නේ එතෙන්දී අනාත්ම සංඥාව ඕනෑ කියලා කියනකොට පීයකින් පපුවට එන ගන්නවා වාගේ අතීතීන ඇටයක් අයින් කරන්න වාගේ මේ පෙරලියයි. මෙතන තමයි ඒ විපස්සනාවේ තියෙන විපස්සනා නෙමෙයි බුද්ධ ආගමේ තියෙන මේ මොකද්ද කියන්න පුළුවන් සෙල්ලක්කාරකම කිය කෙනෙකුට. මේ පෙරලීමේ පෞරුෂත්වය මෙතෙන් තමයි තියෙන්නේ. ඉතින් යෝගාවචරය එක පරියන්කයකදී මේ සෙල්ලම කරන්න වෙනවා. පටන් ගන්න වෙලාවදී හොඳට මෙනෙහි කරමින් අරමුණක් තියෙනවා මෙනෙහි කරන මමෙක් ඉන්නවා මෙනෙහි කරන හිතක් තියෙනවා මම මේ අරමුණ තුලින් ක්ෂණික සමාධිය හෝ සමත සමාධිය ලබනවා කියලා ඒක එලවල හුන්නට සමාධියක් ඇති කරන. එත්තකම්ම යෝගාවචරය ඇතය කියන සංඥාවේ තමයි යන්නේ. ආත්ම දෘෂ්ටිය දිගේ තමයි දුවන්නේ. දිවල ඉවරලා යම් වෙලාවක ඒ අරමුණ හොඳට කීකරුණා, හිතත් කීකරුණා, නීවරණ ධර්මයන්ගේ බාධාව නැති වුණාට පස්සේ මේ තියෙන සැප වේවා, මේ තියෙන දුක හෝ වේවා, මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක ආත්මේ නෙවෙයි කියලා අර වඩපු සමාධිය කෙරෙහි පවා ඒක අනිත්‍යක් බව, ඒක දුකක් බව, ඒක අනාත්මයක් බව තේරුම් ගන්නවා කිව්වහම ඉතින් ඒකයි සරුවචනංශේ කට සෝදලා දේශනා කරේ රාජාව රට්ටං විජිතම් පහාය කියලා දිනූරට හැරපියා යන රජ කුසේ අර සමාධිය කෙරෙහි අනිච්ච සංඥා දුක්ඛ සංඥා අනත් සංඥා ඇති කරන්න ඕනේ අනිච්ච සංඥා දුක්ඛ සංඥා ඇති කරන්න ඕනේ කියනකොට නම් මේ පිරිස වුණත් සාදු කියයි. නමුත් මේ ලැබපු සමාධිය පවා අසාර දෙයක් බව අනත්ත දෙයක් බව සාකච්ඡා කරන්න ගියාට පස්සේ තමයි ඔන්න අමාරුවට වැටෙන්නේ මේ Taman ලැබපු සතියත් මේ දිනු කරන සතියත් දුක්ඛ සත්‍යයටයි අයිති වෙන්නේ මේ සතියත් ඒ කියන්නේ විපරිණාමයටපත් වෙනවා මේ සතියත් අනිච්චත්වයට ලක් වෙන්නේ ක්ෂය වෙලා යනවා ඉතින් දුක් නැති වෙලා යන සතිය දිහා ක්ෂය වෙන සතිය දිහා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා බලන්න ගියාම ඉතින් යෝගාවචරයට එහෙනම් මේ ඔය කටින්ම නේද ඉස්සලා කිව්වේ සතිය වත්තනාම ධර්මයේ සතිය වඩන්න ඕනෑ කියලා පණේපා කියලා වඩන්න ඕන කියපු කටින්ම නේද ඔය කියන්නේ කියලා ඉතින් පටලවා ගන්න. ඉතින් වාද කරනවා ඉස්සලා කියපේක නෙවෙයි දැන් ඔය කියන්නේ පදමාරු කරනවා කියලා. ඉතින් මේ පදමාරුව පද පෙරලිය මේ ව්‍යාකරණ මාරුව මේ සම්මා මේ සම්මතයයි පරමාතය අතර වෙනස එක පරියන්කේදී කරන මිනිහට වඳින්න ඕනයි කියලා අහන්න දෙයක් තියෙනවා. මිනිහ ඇති කරගත්ත සමාධියම නැති වෙන එක සතුට වෙනවා. මිනිහ ඇති කරගත්ත හිතේ ඇති වෙන සතුට ප්‍රමෝදය එන ඇති වෙන එක සතුට වෙනවා. මේ ඇති වෙනකොට තද්ද බල වේදනා එනවා, සද්ද එනවා. ඒක ඔක්කොම එනවා නම් ඔය යනවා. ඔකේ ගන්න දෙයක් නැහැ කියලා මේ සම්මසනේ ඇති වෙච්ච ගමන් අසාර්ථත්වයේ ඇති වෙන ගමන් අනත්ත ලක්ෂණේ දකින්න ගමන් ශූන්‍යත්වයේ දකින්නකොට තුච්ඡත්වයේ දකින්නකොට රිත්ත්වයේ දකින්නකොට පරතෝ සංකල්පයෙන් දකින්නකොට මේ මිනිස්යාම පුදුමාකාර විදිහේ මේ කුට්ටමක් අරගෙන අණල බෙදලා දුන්නා වගේ නැවතත් සම්පූර්ණ අලුත් භාවයක් ඇති වෙනවා. එන ඊගාව චිත්තක්ෂණයට 100 100ක් පරහත් හිතකින් බලන්න පුළුවන් ගතියක් එනවා. ඒවට කියනවා ක්‍රියාසිට කියලා. සංසාරේ ගෙනාපු අර මෙතෙක් සමාධිය වඩනකොට තිබිච්ච සීලේ වඩනකොට තිබුණ සතිය වඩනකොට තිබුණ මේ සැකැස්ම සම්පූර්ණ ගොනුව සුන්නද්දුලි කළා. සුන්නද්දුලි වුණාට මට මොකද කියලා කරබනේ. මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ. ඒ වෙච්ච දේ බලන්න මම හිටියා දැන් ඉස්සර තිබුණ ඉතල gediya පිටින්ම තියෙන. හැබැයි ඒ වෙලාවට හිතෙන්නම් මේ ඇඟ නෑ දැන්. එහෙම නැත්නම් මේ ඉන්නාතන මතකක් නෑ. මොකද්දෝ වෙනවා වගේ නම බලනකොට ඉතින් දවසක් කරනකොට දෙකක් කරනකොට තුනක් කරනකොට පේනවා මේක නිකන් හීනයක් වගේ මේක සිද්ධ වෙන්නේ. උකට බය නැතුව නොසැලී යන් ඔන්න ඉස්සරහට ඔන්න ගිනි අගුරක් වෙච්චාවයි කියලා. ආන කී දවසේ බලන්න මොනවත් වෙන්නේ මෙවැනි වෙනසක්, මෙවැනි පරිවර්තනයක්, මෙවැනි පරාවර්තනයකට මනුෂ්‍ය సంతානයේ ඉඩ තියෙනවා. ඒක ආත්මේ නෙවෙයි. ආත්මයට එහා ගිය තත්ත්වයක් හැබැයි අනාත්මයක් නෙවෙයි. මෙන්න මේ විදිහට මේ ආත්ම සංඥාව අනාත්ම සංඥාව කියන දෙක අතර පරිවර්තනය අනිත්‍ය දුක්ඛ ඉඳලා අනත්තයට යනකොට තියෙනවා. ඒක තමයි සීලෙන් සමාධියෙන් ගිහලා විපස්සනාට හැරෙනවා කියන්නේ ඕන ඔතන තමයි. ඉතින් එතෙන් ගියාට පස්සේ අර මේ දර්ශන තුලින් පහෙන් තමයි හැමදේම අනාත්ත වශයෙන් බලනවා. අපි බලමු මේ කොහොමද මේ භාවනාදි කරන්නේ කියලා. ශූන්‍ය වශයෙන් බලනවා. මේ ඇතිකෙච්ච සීලයේ මෙතෙන්ට එනකන් විතරයි යෝග වටනාගම තියෙන්නේ. දැන් අර පල්ලෙහා චිත්‍ර චීන්නේ අර පසහය දෙනෙක් කන්දක් උඩ නැගලා ඉනිමකට පයින් ගහපු කතාවක්. ඉනිම කැඩිච්ච එකක් දාලා තියෙනවා. මේ චිත්‍රයේ චිත්‍ර ශිල්පිය ඇඳලා තියෙනවා. ඉතින් ඒක හරීම මේ නැගපු ඉනිමකට පයින් ගහනවා කිව්වහම මහා අසත්පුරුෂ වැඩක් විදියට සාමාන්‍ය ලෝකේ කතා කරන්නේ. නෝ දැන්කට පස්සේ ආයෙ එහා පැත්තට ගියාට පස්සේ ඒ පහුර කරේ තියාන යනවා ගොඩ බිමේ. සසීලෙන් ආපු හින්දා තමයි අද අපිට නීවරණයන්ගෙන් තොරව මේ අරමුණකින් තොරව ඔහෙ ඉන්න පුළුවන් ගතියක් තියෙන. ඒකෙදි ඉතින් ආයෙ සීල තියනවා නැද්ද කියලා බල බල ඉන්න ඕකේ වුණ කමන්නේ ඒක ඉවරයි. ඉතින් සමාධියක් අවශ්‍ය කරලා තියෙන්නේ ඔන්න ඔය බාධා නැත්තන්ට එන්ටයි. ඉතින් ඊට පස්සේ මේක ශූන්‍ය දෙයක් බව. මොකෙන්ද ශූන්‍ය මේක සීලයක් නැහැ, සමාධියක් නැහැ, සතියක් නැහැ, මොකක්වත්ම නැහැ. හැබැයි මොනවත් නැත්තේත් නැහැ. මෙන්න මේ වගේ මේ අමුතු දෙයට මුණ දෙන්න පුළුවන් වීරත්වයේ නොදන්නා දෙයට මුහුණ දෙන්න පුළුවන් වීරත්වය තුළ තමයි මරණය තේරුම් ගන්න පුළුවන් ශක්තිය තියෙන්නේ. මෙතන මත අමත දෙක අතර සමානකමක් එනවා. මූර්ත අමූර්ත. මృత කියලා කියන්නේ මරණය, අමූර්ත කියලා කියන්නේ සදාකාලිකත්වය. මෙන්න මේ දෙක අතර වෙනස දරන්න බැරි මොනම දෙයක්වත් නිසා නෙමෙයි දෘෂ්ටිය නිසා. මොනම දෙයක්වත් නිසා නෙමෙයි අපේ ආකල්ප නිසා මධ්‍යම ප්‍රතිපදා දාන්නේ නිසා කොතෙක් දුරට යනතෙක් ආත්ම දෘෂ්ටිය ගෙනියන්න ඕනද කොතෙන්දී ඒක හලන්න ඕනේ. ඒක දන්නේ නැති වුණොත් අර අහන මිටි වගේ ඒක කරේ තියා ගන්නවා. අර ඒකට ගිහිල්ලා පහුර කරේ තියාන යන වගේ කන්දර නැගලා පස්සේ හැබැයි කාන්දරේ අප බයින්න ඕන නම් ඉනිමග තියලා බයින්න. යනින් යන්නේ එන්නම් කියලා නෙවෙයි නා යන්නම් කියලා නම් ආයෙ ඉනිමග තිබ්බත් එකයි නැත. හැබැයි පයින් ගහන්න ඕනකමකුත් නැහැ. ඉනිමග තිබ්බොත් බයින්න හිතේ කියන සැකට තමයි පයින් ගහන්නේ. විශ්කොල දාපුවාම හිතෙන්නේත් නැහැ. එනිකමට ඒකට උදාහරණ කතාවක් වශයෙන් කියනවා නම් ඔය අටුවාවේ සඳහන් කරලා තියෙනවා මේ අනුරාධපුර පැත්තේ හිටපු ගොයියෙක් දවසක් ස්වාමීන් වහන්සේ නමක් හම්බෙලා ඒ <clears throat> සතුන් මරානව දඩයක් කරගෙන ගොවිතැන්පත් කරන ඉන්න මිනිස්සයා ඒ ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා මම මේ අනුන් දෙන දෙයක් කාලා ජීවත් වෙන්නේ බොහොම විවේක ජීවිතයක් තියෙන නිසා ස්වාමීන් වහන්සේ අපටත් බැරිද මේ ගිහි ගෙදර ඉන්න ගමන් ඔබ වහන්සේලාගේ ජීවිතේට හැඩගැහෙන්න ඊට පස්සේ කියතුනේ ඔබාගේ මාත්‍යෝ දාන කටයුතු කරන්න සීල කටයුතු කරන්නයි කියලා. ඉතින් මෙයා ශක්ති ප්‍රමාණය කුඹුර කපලා දානයක් එහෙම දීපිලාදී සීලයක් සමාදන් කරවලා කියනවා. ඊමණසේ අහලා තියෙනවා මොකද්ද මේ සීල් සමාදන්. ඊට පස්සේ තියෙනවා සතුන් මරන්නෙත් නෑ, මරවන්නෙත් නෑ, මර උදේන් ජීවත් වෙන්නෙත් නෑ. ආදි වශයෙන් පංචිල් තේරුම් ගත්තා පස්සේ ආ ඒ කොරඤ්ඤම් කියලා මේ මනුස්සයා මේ පොරොන්දු වෙලා තියෙනවා. ඒ තේරෙන මනුස්සයා සාමාන්‍ය දඩයක්කාර. වැද්දා. එහෙම නැත්නම් දඩයක්කාරයා කියමුකෝ. මනුස්සයා බේතක් හොයන්න කැලේ ගියාලු. ඉතින් සාමාන්‍ය යනකොට මිනිහන්නේ කැටි පොරව අරගෙන තමයි. ගිහිල්ලා ඉතින් බොහොම කල්පනාවෙන් පොරව හොයා බේත හොයනකොට එක පාට පිඹුරේ පැනලා වෙලා ගත්තලු වෙලා ගන්නකොටම ගත්තලු කැටිපරව. මිනිහා දන්නව කරන්න ඕනේ ඔලුවට ගහපුවාම එච්චරයි. ඒ ගහනකොටම කල්පනා කරලා අනේ අර හාමුදුරුවෝ මට කියවනේ මරන්නෙත් නෑ මරවන්නෙත් නෑ මේ මරහුදෙන් ජීවත් වෙන්නෙත් නෑ කියලා. ඒක නිසා ඉතින් ඔන්න ඕනේ ගිනියගුරක් වෙච්චාවයි කියලා කරබණ හිටියා. කරබණනකොට පිඹුරා දෙපාර වෙලනකොට ඒ වෙලුම තද කරනවා ඊට පස්සේ වෙලනකොට බඩවැල් ඇස් එමෙ එළියට එනවා. එන මට්ටමට තද කරනකොට මේ වන්සට අර සීලය අමතක වෙලා ආය කැටි පොරව අරගෙන වෙලා ඔළුවට ගහන්න හදනකොට ආයෙත් උනා දැන් ඉතින් වෙන්න තියෙන මගුල වෙලා ඉවරයි දැන් ආයෙ සැරයක් මේ මරණ මොහොතේ ඕනේ නැහැ කියනකොට අරු තුන්වෙනි සැරයටත් ගහනකොට ආයෙ සැරයක් කේන්තියක් ගියා කේන්තියක් කියලා කියන්නේ මම මේ වෙලාවේදී මේ සතා ඉවර කරනවාද කියලා. එතකොට මනුස්සයර කල්පනා කරනොත් මේ කෙටි පොරව අත ළඟ තියෙන කන්නේ මේ දෙල්ලම. එතකොට මට මෝ මරන්න හිතනවනේ කියලා අල්ල වීසි කළා දැම්මා. වීසි කරනවත් එක්කම පිපුරා මේ මනුස්සයා නිදහස් කරා. එතකොට මනුස්සයාට අර ආපහු ටික වෙලාවක් ඇඟේ අමාරු දෙන්නේ නැති අර තැලිච්ච පොඩි වෙච්ච ඉන්ද්‍රිය නිසා නමුත් මනුස්සයාට තියෙනවලු මේ විෂිකරණත් එක්කම ඇති වෙන ඇතුලේ ශක්තියත් එක්ක පිඹුරටත් මොකක් හරි වෙලා ඇතෑරියයි කිය. ඒ අර පොටෝ පොරෝ ළඟ තියෙනකන් ද්වේෂය එන නිසා දෝ පල්ලෙහා චිත්‍රයේ ඇඳපු ශිල්පියා ඉනිමකට පයින් ගාලා තියෙනවා කැඩලා වැටලා දක්වලා තියෙනවා. පයින් ගහන්න ඕන කමක් නැහැ. වෙන විදියට කියනවා මේ අනාත්ම දෘෂ්ටිය ආත්ම දෘෂ්ටිය දෙකම ඈතට දාන්න ඕනේ මේ දෙකෙන් එකකින්වත් නිවන් දකින්න බැරි බව තේරුම් ගන්න. ඒ වගේ ප්‍රයෝජනේ සලකලා සීල සමාධි දෙක පූර්ණණයට සක සංඥාව ආත්ම සංඥාව ඇති කරගන්න. ඒක හොඳට ආවට පස්සේ ඒක අයින් කරලා ඒ ආත්ම සංඥාවත් ඒ සීලියත් සමාධියත් මේ සතියත් මේ සෑම ඉන්දිය ධර්මයක්ම අනාත්ම බව තේරුම් ගැනීම තමයි අසාරක වශයෙන් දකින්න ගැතිය නිසා අනත්ත වශයෙන් ශූන්‍ය වශයෙන් දකින්න. ඊගාට තුච්ඡ වශයෙන් දකින්න මහා ලොකු දෙයක් තමයි ඒ හොරකම් කරන මනුස්සයාට දානයක් දෙන එක. එමන්ස ජීවත් වෙන්නම හොරකමෙන් ඉතින් මනුස්සයා බලන්නෙම කාට හරි පොඩ්ඩක් එමේ අතපොවිච්ච දේ හොරකම් කරන්නේ. එහි උවේ කේ මනුස්සයා දෑත දෙපায়ে සෝදාගෙන අහුවෙච්ච හොඳම ශ්‍රේෂ්ඨ කොටසක් නන්නාඳුන කෙනෙකුට පූජා කරනවා කිව්වනම් මහා විශාල දෙයක් තමයි. නමුත් මේ මනුස්සයා සීලයට කොට වෙනකොට ওই දානේ ටිකක් පහත් කළ සලකන්න වෙනවා. ඔය දානෙදී අපි දෙන්නේ නිකම් මේ අල්ලන්න පුළුවන් වස්තු විතරනේ. සීලේදී දෙන්නේ අබය. කිසි කෙනෙකුට මං නිසා බයක් ඇති නොවේවා කියලා බයක් ඇති වෙන සැකයක් ඇති වෙන තියෙන தত্ত্ব සම්පූර්ණ ඉවත් කරපුවා මේ මනුස්සයා අබයක් ඇති කරගන්න. එතකොට අපිටත් අබය ලැබෙනවා ඒත් එක බලනකොට ආර්ය විනයේ අබේ දාන සඳහන්න්නේ අග්ග දාන මහා දානං කියලා. අබේ දාන දෙන්න සල්ලි ඕන කරන්නේත් නැහැ මොනම දෙයක්වත් ඕනේ නැහැ. මොනම දෙයකින්වත් මා නිසා කෙනෙකුට බයක් නොවේවා කියන සංකල්පයනකොට දාණය කියන දස දාන වස්තු නිකන් ළමා සෙල්ලමක් විතරයි. ඒක තුච්ච වෙලා යනවා. ඊට පස්සේ සීලයට ගිය මිනිසයා අනුන්ට අබේ නොදී පිරිච්ච ගතියෙන් නිර්භයව රාජසභාවට, සංඝ සභාවට, දේව සභාවට, බ්‍රහ්ම සභාවට එළඹෙනකොට එයාට තේරෙන පටන් අර ගන්නවා මේ සභාවලට එළඹෙන එක නෙවෙයි වැඩේ. මේ සභාවල ඉන්නත් මොකද කරන්නේ? යැත්තු දාන සීල සම්පූර්ණම් භා සමාධි භාවනා කරනවා. සමාධි භාවනා කරනකොට සීලේ පාදම කරගෙන සමාධියේදී නීවරණ ධර්ම දුරු වෙනකොට මම සිල්වන්තයෙක් කියලා කල්පනා කරන එක වැඩක් නැහැ. ඒක නිකන් තුච්ච ඒක පැත්තකට දාන්න ඕන. ඒක පැත්තකට දාලා මේ ලැබපු සමාධිය වශීධාවයටපත් කර දෙවෙනි තුන්වෙනි ධ්‍යාන වලට යනකොට සීලය කියන්නේ මහා ලොකු දෙයක් නෙවෙයි තුච්චයි. සාපේක්ෂව තුච්චයි. මොකද දැන් සමාධිය තියෙනවා. ඊට පස්සේ සමාධියටත් ගිහිල්ලා ඉවරලා ඒ සමත හෝ විපස්සනා සමාධියක් ගත්තට පස්සේ ඒක අතාරින්න නැතුව විපස්සනාට ගොඩ වෙන්න බෑ. එතකොට ඒකත් උච්ච කරලා දාන්න වෙනවා. මොකද ඊට වැඩිය හොඳ දෙයක් ලැබෙනවා. එතන හොඳ දෙයක් හම්බෙච්චාම නරක දේ අතාරිනවයි කියන එක සත්පුරුෂ ගතිය. වඩා හොඳ දේ හම්බෙච්චාම හොඳ දේ අතාරිනවයි කියන එක සත්පුරුෂ ගතිය. අනේ ඒකින් බලනකොට අතාරින දෙයට තුච්චයි කියලා කියනවා. අන්න එවැනි විදිහට මේ ලෝකේ තුච්ච නොවන දෙයක් නෑ කොච්චරද කියනවනම් අවසානයේ මේ ටික ඔක්කොම කරලා අපි සම්මත ඥානෙ ඉන්නේ ඉදිරියට ඉදිරියට ගිහිලා හම්බෙන සෝවාන් මාර්ග ඥානයේ සකදාගාමී අනාගාමී අරියත් කියන නෙවෙයි නිවන පවා ਸਰවඥයන් සඳහන් කරලා තියෙනවා අභිනන්දනයේ කටයුත්තක් නැහැ කිය. ඒකත් මේ පටවි ධාතුව වගේමයි ආපෝ ධාතුව වගේමයි තේජෝ වගේමයි අවබෝධ කළ යුතුයි අභිඤ්ඤයම් පරිඤ්ඤයම් ආත්පසිම අවබෝධ කරාට පස්සේ න අභිනන්දති ඒකවත් ලැබපු නිවනවත් අභිනන්දනය කරන්නේ මොකද නන්දිය දුක දනවන සුළුයි. භවය ಜಾති ඇති කරන සුළුයි. ඒ නිසා තථාගතයන් වහන්සේ නිවන උනත් පරිඤ්ඤය වශයෙන් දකිනවා මිස අභිනන්දනය කරන්නේ මම නිවන් ලැබුවා කියලා ලබන්න අභිනන්දනය කරන්න කෙනෙකුත් එතන නැහැ. ලැබපු දෙයක්වත් නැහැ. ඒ නිසා නිවන පවා දැන් මේ මේ සාමාන්‍ය පෘථග්ජන ලෝකේ ඉඳලා බලනකොට සම්මත ලෝකේ ඉඳලා බලනකොට සමහරුන්ට නම් නිවනත් තුච්චයි ඒ කියන්නේ තියෙන අසත්පුරුෂ ගතිය නිසා. සත්පුරුෂයා වුණත් නිවනට ගියාට පස්සේ ඒ නිවන පිළිබඳව අභිනන්දනයක් කරන්නේ නැහැ. ඒකත් අර අර මේ අනාත්ම සංඥාව ගන්නවා වගේ එහෙම නැත්නම් මේ අසාරක බව බන්නා වගේ බෞද්ධයාට දිරව ගන්න බැරි තැන උතරයි. මේ බෞද්ධයි කියලා හිතාගෙන ඉන්න පුද්ගලයාට. කියනවා නම් පෘථග්ජනයාට. ආර්යයන් වහන්සේට ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා පෘථග්ජනය කරන සෙල්ලම පෘථග්ජනය කරන මේ සාටන පෘථග්ජනය කරන මේ පාවා දීම වන්දනීයයි පූජනීයයි. ඒක නෙමෙයි මේ සමාජ පවතින බහු විඥානේ බහු විඥානයට අනුව බලනවනම් සමාජ විඥානයට බලනවනම් ඒවා බොහොම ලොකු දේවල්. නමුත් ඒවා ලොකු කරගෙන හිටියොත් තමයි සංසාරයට බැඳෙනවා පටිච්චසමුපාදිය අනුව. නිසා මේ සම්මසඥාන අවස්ථාවදීත් ආව මේ අනාත්මය අනාත්ම සංඥාව ඇති කරගන්නවා කියන එක ඔය අපි කියන ඔය න්‍යාය ග්‍රන්ථවල දක්වන සාමී බව විවේචනය කරන්න පුළුවන් අපිට. ඊගාවට පීමන්සා ග්‍රන්ථවල කාරක බවක්, කර්තෘත්වයක් පෙන්වලා දීලා තියෙනවා. ඔය මේව දාන්නේ හැමතැනම හිටවන්නේ මුල්ගල්. මේ තැන මේ කිරුවේ වැඩකාරයා මමයි කියලා. ඒ ඒකෙන් ලොකු කර්තෘත්වයක් කරන මමයි අර වැඩේ කිරුවේ මමයි මේ වැඩේ කිරුවේ කියලා ඇති කරගන්න. ওই මොට්ටපාලගෙන් ඇහවලු දවසක් ගුරුතුමා කලාවැව කිරුවේ කවුද කියලා. ඊට පස්සේ කවලු ඒ කාලේ හිටපු මේ මේ මේසන් බාස්ලයි. කොයි කාලෙද ඒ රාජ්‍යයේ කලබල කරන කාලේ මේසන් බාස්ලා කෙරුවේ. රාජ්‍යව කය කුරුවරේ ආන්නේ මේ ධාතු සේන රාජ්‍යුරන්ගේ නම. ඌ කිව්වේ නෑ එයා පැත්තකටත් ඉන්න බලන්නෙත් නෑ ඒ කාලේට මේසන් දේතු මේසන් බාස්ලා ඔක් කෙරුවේ කියලා. එච්චර මේ කාර්ක බැලුවොත් එimhe ඔච්චර තමයි කොතනත් කරලා තියෙන්නේ කාර්ක වෙලා තියෙන්නේ ඔච්චර. හැබැයි බෝඩ් එක දාන්න ගියාම මේසන් මැවිලි වල කා කරනමක් ප්ලේට් එක අල්ලලා දීලා යන්න ඕන. උගේ නම නැහැ. අන්න ඒ වගේ තුච්ච වැඩක් මේකේ තියෙන්නේ. ඉතින් ඒකටත් බැන්නට කවන්නේ. ඒ මීමන්සා ග්‍රන්ථවල තියෙන කාරක භාවය වැළුවත් අදත් අපි කරන්නේ ඒ දෙල්ලම තමයි. මොනවා හරි කරලා නම යටින් ගහගන්න. අදාළම නැති එකකින් නමක් ගන්න එක මොකද මම තමයි මේ වැඩ කාර්යය. මම තමයි කර්තෘ කියලා බලන්නේ. ඉතින් එහෙම එකක් මේකේ නැහැ. ඒ වගේම සාංඛ්‍ය ග්‍රන්ථවල වේදක භාවයක්. මේ සියල්ල හඳුනාගෙන දැනගෙන අදිෂ්ඨායක වශයෙන් මේක මගේ වශයෙන් නැත්නම් මගේ සුපරීක්ෂාව යර්ථයේ සිද්ධ වුණේ මමයි මෙතන නේවාසිකව කටයුතු කරේ කියලා ඒ ලකුණු පෙන්ලා තියෙනවා. ඒ ලකුණු පෙන්ලා තියෙන තියෙන ඒ පොත්වලට අපි බැන්නට බණින්නේ මොකද බෞද්ධ පැත්තෙන් ඉඳලා බලමු මිත්‍යා දෘෂ්ටිකයි කියලා බැන්නට හැම බෞද්ධයෙක් තුළ මුල් බැහැගත් අදහසක් තමයි අඩුම ගාණ කියනවා තමන් දීපු දානීය පිළිබඳ තමන් තුළ ඇත්තා වූ ඒ සාමිත්වය කාරක භාවය වේදක භාවය සයන් වසී භාවය අදිත්‍ථායක භාවය නැහැ කියන්න බෑ ඒ වගේම Taman තුල තියෙන සීලය පිළිබඳව මේක කවුරුත් කියප කන්නේ මමයි සමාදන් වෙලා රැක්කේ මමයි මේව කරගත්තේ කිය ඒක පිළිබඳවක් තියෙනවා. ඒ වගේම Taman දැති කරගත්තා වූ සමාධිය පිළිබඳව මෙච්චර මයත් එක එකට කට්ටිය පැවිදි වුණා. ඒකට භාවනා මධ්‍යස්ථාන ගියා. අවුරුදු ගාණක් භාවනා කරා. එක්කෙනෙකුටවත් බැරි වුණා. මට විතරයි සමාධිය හරි ගියේ කියලා. ඒ සමාධිය පිළිබඳව සාමිත්වයක්, කාරක භාවයක්, අදිෂ්ඨායක භාවයක්, මමයි මේ ඊරාමිෂ සුඛේ විඳින්නේ කියලා වේදක භාවයක් සයන් වශී මමයි ඒක වශී භාවයටපත් කරගත්තේ කියන බවක් එනවා. අන්නේ ධර්ම සේරම පළවෙනි වතාවට කලාප වශයෙන් සංක්ෂිප්ත නැත්නම් සංක්ෂේප වශයෙන් මේවා අනත්තයි. මේවා ශුන්‍යයි, මේවා තුච්චයි, මේවා රිත්යි, මේවා පරතෝ මේ අනුංගෙදී කියලා විතර කල්පනා කරන බලන ගතිය තමයි අනත්තානුපස්සනාව කියලා කියන්නේ. ඉතින් අර භාවනාවේදී එතෙන්ට එනකන් යම් කිසි විදිහේ එල්ලයක් යම් කිසි විදිහේ ආත්ම සංඥාවකින් මේ ගැම්මකින් තමයි යන්නේ. ගිහිල්ලා ඒකට ගියාට පස්සේ වහාම ඒක පිළිබඳව මේ විදිහට කල්පනා කරන්න ගිය ගමන් මොකද වෙන්නේ? ඉසිකක්මක් එනවා, එපාකමක් එනවා, නීරස ගතියක් එනවා, ඒකාකාරී ගතියක් එනවා. දැන් නැගිටින්න ඕන කියලා මේක නිකන් කටුගයක් වගේ දැනෙන්න පටන් අර ගන්නවා. ඉතින් එතකොට යෝගාවචර හිතනවා එහෙනම් ඉතින් දැන් ඉතින් ඒක වෙලාව හරි ඇති. එහෙම නැත්නම් මේට වැඩිය හිටියොත් මොන මොනාට ලෙඩෙයි කියලා නැගිටිනවා. හැමදාම එතන ගිහිල්ලා ඒ ලකුණු පහළ වෙන්නේ මේ සම්මුති සත්‍යයේ ඉඳලා પરමාර්ථයට යන්න හදන කොටයි මෙතෙක් අගය කරගෙන ආපු දේවල් ක්‍රමයෙන් තුච්ච හීනතාවයටපත් වෙලා හැව හැලෙන්න මෙතෙක්කල් Taman රකපු හැව හැලෙන්න හදන කොටයි මෙන්න මේක හරහා අනේකයි මේ අනිකුත් ආගම් වලයි බුද්ධ ආගමේ විශේෂයෙන්ම බුද්ධාම කියනකොට බුද්ධ ධර්මයේ කියන වචෙන්ද මම කැමතියි ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ. ඒ නිසා මේක හරහා නොගියොත් ඔතෙක් ගෙනාවු මෙතෙන්ට එනකන් උදා කරපු සීලයත්, එතෙන්ට උදව් එතෙක් උදව් කරපු සමාධියත් කොතපලන්දපු චෛත්‍යයක් වාගේ පූජාර්ය තත්ත්වයටපත් වෙන්නේ. නේත්‍රා තිබුණ නැති බුදු පිළිමයක් වගේ වන්දනීය තත්ත්වයටපත් වෙන්නේ. ඒකට ඇත්ත එක තියන්න ඕන. කොත බලන් දාන කොත බලන් දනවා කියලා කියන්නේ එතෙක් එනකන් ආපු දේවල් හැලෙන වෙලාවටයි ඒවා පිළිබඳ තුච්ඡ වෙන වෙලාවටයි රිත්ත වෙන වෙලාවටයි ශුන්‍ය වෙන වෙලාවටයි අනත්ත් වෙන වෙලාවටයි පරතෝ වශයෙන් ඇඟෙන්න එන වෙලාවට තමයි අර කියන සහලවන ගති සුනාමි එතනින් ගියාම සුලි සුලං දිය සුලි ගිනි ලැව් ගිනි ජල ගැලුම් සේරම ඇඟ ඇතුලේ පටන් ගන්නවා ඉතින් එක එකනට එක එක මට්ටම් එනවා මේකේ එතනින් සල්ලං වෙච්ච උනාට පස්සේ තමයි විපස්සනා යෝගාවචරය කියන්නේ මෙතෙන්වත් හැබැයි ආරද්ධ විපස්සක කිය හැකි. ආරම්භන ලද විපස්සනා ඇති කෙනෙක් කිය හැකි. නමුත් සල්ලං වීම සිද්ධ වෙන්නේ මන්දර මේ සල්ලං කියන වචනේ අපි බෙල්ල දානකොට එහෙම පාවිච්චි කරනවා. ඒ තරංගයට ඉදිරිපත් වුණාට ලකුණු ලැබෙන්න පටන් අරගන්න එතනින් පස්සේ තමයි. අන්නේ සල්ලං වීම එක සැරයක්, දෙසරයක්, තුන් සැරයක්, හතර සැරයක් නෙවෙයි ලක්ෂ කෝටි වාරයක් වෙන්න ඕන. වෙවි වෙවි වෙවි හොඳ සම්මතයේ තහවුරුවක් සහතික බවක් අරගෙන ඒක අභියෝගයට ලක් කරනවා. ඒක ලක් කරත් නැතත් ලක් වීමක් සිදු වෙනවා. ඒ ලක් වෙන බවට ලකුණ තමයි මේ පාකරන්නේ. ඇතුළතේ පරිවර්තනයේ බාහිර රෝග ලක්ෂණය තමයි මේ එපා වෙන ගතිය. කම්මැලි වෙන ගතිය, නීරස වෙන ගතිය, අසරණ ගතිය, මම්මුලා වුණා වගේ ගතිය. තනි වුණා වගේ ගතිය. මේන්න මේ ගති ටික එනකොට යෝගාවචරයකට යට වෙනවා නම් ඒ කියන්නේ යෝගාවචරයේ අනත්ත් සංඥාව මදි. ඒ අනත්ත් සංඥාව මදි නිසා ඒ යෝගාවචරයාට මෙතෙන්ට එනකන් තිබුණේ ප්‍රසාද සද්ධාව ඔකප්පන සද්ධාහක් පාටපත් කිරීමේ පන්නරේ නැතු යනවා. ආරද්ධ විපස්සක කියන ආරද්ධ විරියේ ඉන්න එකට පග්ගහිත විරිය කියන ගත්ත දේ මම අතනාරිනවා කියන අදහස. නැත්තම් නෙක්ඛම්ම ධාතුවට යආ ගන්න බැරුව යනවා. ඊගාවට සතියේ ඛණ්ඩිතව පවතිච්ච සතිය අඛණ්ඩ සතියක් පාටපත් වෙන්න බැරුව යනවා. අඛණ්ඩ සතිය කියලා කියන්නේ තනිකම දන්නවා පාලකම නැතුව සතිය තියෙනවා. ආරසාවක් හොඳ ගතියක් දන්නවා සතිය තියෙනවා. සතිය නෑ කියලා හිතෙන්ද සතිය තියෙනවා. හැලෙන්නේ නෑ. සැලෙන්නේ නෑ. පමාදේ න කම්පතිටි සති බලං කියලා සති බලේ දිගට පවතිනවා. ඒ වගේම තමයි සමාධිය බුවක් පිට ගලේ වගේ නන්නත්තර වෙලා යනවා. සුන්නත් දූලි වෙලා යනවා. මම මේ කරන්නේ ඇත්තට මගේ ඔළුව නරක් වෙලාද මේක සමතයක්ද මේක භාවනාවක්ද මම මේ ඉඳගෙන හිටියනම් මගේ මේක ඇතුලේ පිස්සන් කොටුවක් නේද තියෙන්නේ ඇතුලේ සුලිසුලඟක් නේද තියෙන්නේ මේ පේන්නේ නැතුණාට මේක ඇතුලේ මහා විප්ලවයක් නේද තියෙන්නේ කියලා සමාධියක් නෙමෙයි මේ තියෙන தත්වේවත් මොකද්ද කියලා හිතා ගන්න බැරි தත්වයටපත් වෙනවා ඊගාට ප්‍රඥාවක් වෙනුවට වෙන්න තියෙන්නේ මොකද්ද සම්පූර්ණ අන්ධබන්ධකාවය කලකොල භාවයකින් හාත්පස පිටල යනවා හැබැයි මේ පහම ඒ කියන්නේ ඔකප්පන සද්ධාහක් පාටපත් වෙච්ච නැතුව තාම ලාමකව පවතින සද්ධාව. ඒකත් නිතරම සෙලෙනවා. පටන් ගන්නකොට හොඳයි දැන් නැහැ. ඉතින් වීර්ය පටන් ගන්නකොට නම් දෙඤ්ඤම් කොරඤ්ඤම් කියලා පටන් ගන්න ගියාම ඔතෙන් යනකොට නිකම්ම නිකම් පාවා දීලා. සතිය තියෙනවා කියලා කිව්වට සතිය සම්පූර්ණයෙන්ම හොයලා බලනවා මේකේ ගත යුතු මොනම හර පද්ධතියක්වත් නැහැ. සම්පූර්ණ තියෙන්නේ <clears throat> පරාජිත බවක්. සමතයක් නැහැ. නැත්නම් සමාධියක් නැහැ. ප්‍රඥාවක් නැහැ. කියලා මේ ඇතිවෙච්ච ඒ චංචල කම්පන ස්වභාවය දරා සිටීම අනත්ත් සංඥාව පුරුදු කරපක් කරාට විතරයි තියෙන්නේ. මෙතනදී හැලෙන ප්‍රමාණය වැඩි. හැලෙන්නේ මොකද මේ දුක්ඛ ප්‍රතිපදාවක් බව දන්නේ නැහැ. අවබෝධ කරගන්න දැනේ දුක බව දන්නේ නැහැ. වැඩි වෙන්නේ දැරීමේ ශක්තිය බව දන්නේ නැහැ. මේ අසාර කට්ඨේන අනත්තං අසාර කට්ඨේනාති සංකිපිට්ඨවවත්තානේ පඤ්ඤා කියන සම්මසනේ වෙදෙන බව දන්නේ නැහැ. අර පුරුදු තාලයට සම්මුතිය අනුවම මේ හොඳ පැති පහසුකම් ඉල්ලා බලාපොරොත්තු වෙනවා. ආනේක වෙලා වෙදී මේ යෝගාවචරයාගේ මේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩට ගත්ත ආයුධ වගේ සමහරව නැති වෙනවා සමහරට මුණත කැඩලා යනවා සමහරලාට নানা ප්‍රකාර විදිහ අපහසුකම් වලටපත් වෙනවා. ඔය සාප්පියේ මේ ෂෝකේස් එකේ තියෙනකොට වගේ නෙවෙයි. කබඩ් එකේ තියෙනකොට වගේ නෙවෙයි. ආ මේ වෙලාවේදී මේ ඒ උපකරණ නැවතත් ගෙන්නලා නැවතත් මිටවල් ගහලා නැවතත් මේක පන්නර තියාගෙන මුවාත් කරලා තියාගෙන හිටියොත් පමණක් ඒ ආයුධයේ හොඳ අමු යකඩයක්ද නැත්නම් හොඳ හදිය මේ පන්නර තිබ්බ වාණයක්ද කියලා අල්ලතැයි. ඒ ආයුධය හොඳට අතට හුරු දෙයක්ද නැද්ද කියලා කියයක්. ඒ නිසා ආචාර්යවරු සඳහන් කළා තියෙනවා මෙතනදී හැම යෝගාවචරයක් මේ කිසිසේත්ම කිසිම කෙනෙක් මගහැරෙන්නේ හැම කෙනෙක්ම තමයි මගේ ඉන්ද්‍රිය ධර්ම අභියෝගයට ලක් වෙනවා මෙතනදී. අන්න එතනදී පටන් ගන්නකොට තිබුණ සද්ධාවත් නැති වුණා කියන විදිහට බංකොලොත් හිතක් පහළ වෙනවා. ආයේ භාවනා නොකරන මට්ටමට හිත මේ වීරිය හැලෙනවා. සතියට තිය කියලා දෙන්න පටන් අරගන්න මම අසතියෙන් මෙතෙක් කල හිටපු කාලේ වැඩ ටිකක් සිද්ධ වුණා ක්‍රමයකට දැන් නම් මොනම දෙයක් කරන්න බෑ කියලා. මේ සතිය පිටවන්න ගිහිල්ලා මට දැන් මේ මොකද වෙලා තියෙන්නේ කියලා නන්නත්තර වෙන ගතියක් එනවා. සමාධියක් ගැන කල්පනා කරනකොට තේරෙනවා මේ සමාධිය තියෙන්නේ සැපක් කියලා දෙන්නයි නමුත් මට නම් වෙලා තියෙන්නේ වඩන්න වඩන්න දුකයි වැඩේ. සමාධියක් පේන්නේ නැහැ. ඉස්සරහට යන්න යන්න සමාධිය නිකන් බලු වෙලා යනවා. ප්‍රඥාවක් කියන්නේ මේකට නම් අනේ මේට වැඩිය හොඳයි මේ සාමාන්‍යයෙන් මේ උසස් පෙළ විභාගේ නැත්නම් විශ්වවිද්‍යාල නැත්නම් පශ්චාත් උපාධියක් හොඳයි මේකෙන් මොකද්ද වෙලා තියෙන්නේ මේකෙන් කරන්නේ සම්පූර්ණ තමාම තමාව නිෂේධයටපත් කරනවා නේද කියලා අර ඇති වෙන පසුබෑම මේ මේ ඇති වෙන මොට ඔලොමොට්ටල වීම ඇති වෙන මිට කැඩලා යාම නැති වී යාම නැතිකරන්න සඳහන් කරලා තියෙනවා ඉන්ද්‍රියන් දියුණු කිරීමේ ආකාර නවයක් අපේ ගුරුවරු තරුවචනාසිකේ දේශනා අනුව නවආකාරයේ ඉන්ද්‍රියානි තික්ඛානි භවಂತಿ කියලා මෙතෙන්දි මේ ඇති වෙන මේ කලබගෑනියට ආධාරෝපකාරයක් පෙලක් පෙරදක්මක් ඇති කරලා තියෙනවා. මේ නවආකාර ඉන්ද්‍රිය තීක්ෂණ භාවයටපත් කිරීමේ වැඩපිළිවෙල එක සූත්‍රයක නැහැ. විවිධ සූත්‍ර වල සඳහන් කරපුවා තමයි මේ එකතු කරලා පෙන්නන්නේ ඇයි මේක නවයක් උනේ කියන කවුරක්වත් දන්නේ. නමුත් මේක තේරවාද ක්‍රමේ බොහෝම සම්මත ක්‍රමයක්. මේ නවාකාර ඉන්ද්‍රිය තියුණු කිරීම අදාළ වෙන්නේ සම්මසන ඥාන අවස්ථාව. ඒ මොකද මේ ඉන්ද්‍රිය ධර්ම පටන් ගන්න වෙලාව නෙවෙයි මේක. ඔක්කොම දැන් පටන් ගන්න තියෙන්නේ. මේ තමයි ඉස්සල්ලාම වැඩට ගන්න වෙලාව. වැඩට ගන්නකොට තමයි ඒ වගේ ඒ කැපෙන කෙටෙන ඔල මොට්ටල වෙනකම් මල කඩ කන දේවල් ඔක්කොම ඉන්නේ. අනිව නැවත නැවතත් තියුණු කර ගැනීම තමයි දිගටම මේ වැඩේ අපිට එනවා. ඒ නිසා ආයුධය ගාලා තියාගෙන ඉන්න ඕනේ කියන අදහස ඇති වෙන්නේ කබඩ් එකේ තියෙන ග්‍රීස් ගාලා තියෙන ආයුධ වලට නෙවෙයි. වැඩට ගිය වෙලාවට තමයි. අනේ එහෙම නවාකාරයකට ඉන්දියන් තීක්ෂණ භාවයටපත් කිරීමත් අති විස්තරයක් වශයෙන් කල්පනා කරත් මේ අවස්ථාවට අදාළව තමයි ඒ අටුවා ග්‍රන්ථවල සඳහන් කරලා තියෙන සමහර දේවල් හරි වටිනවා. සමහර දේවල් නම් මාතුකාව සම්පූර්ණ කිරීම සඳහායි සඳහන් කරලා තියෙන්නේ. uppannuppannaana sankharaana khayamevanu passati උපනූපන් සංස්කාරයන් සියල්ලම ගෙවි යන සුළුයි කියලා යෝගාවචරයාගේ පිළිගැනීමක් තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඉස්සර යෝගාවචරය භාවනා කරනකොට හිතවිල්ලක් ආපුවාම දන්නේම නැහැ හිතවිල්ල දිගේම ගිහිලා හුඟක් වෙලා නන්නත්තා වෙලා ආපහු වෙනකොට භාවනාවේ නැගිට්ට වෙලාව දන්නෙත් නැහැ කැඩිලා. දැන් නෑ දැන් යෝගාවචරය දැන් මම ඉන්නේ හිතවිල්ලක බවත් මේක බරපතල හිතවිල්ලක් බවත් අරමුණට යන්න තියෙනවා හොඳයි බවත් සාමාන්‍ය වැටහීමක් තියෙනවා. නමුත් තාම බැරි වුණා හිතවිල්ල ඉවර වෙනකන් ඉවසන්න. ඉතින් එක්ක එක්ක නිසා මෙනේ කරන නැත්නම් නැගිටලා යනවා මොනවා හරි පිළියම් කරනවා නමුත් දන්නවා දැම්මම අරමුණේ නැත හිතවිල්ලකය ඉන්නේ ඒ හිතවිල්ල මෙන්න මේ මේ රාග ජනකයේ, ద్వේෂ ජනකයේ, අතීතයේ, අනාගතයේ කියලා යම් ලකුණු ප්‍රමාණයක් දන්න හැබැයි පරාජිත හැඟීමෙන් කරන්නේ. ඒක ඉවර වෙනකම්ම ඉඳනනම් මේ හිතවිලක් ක්ෂය වෙනසුලුයි කියන සංකල්පයේ හිතේ රජ වෙන්න ඕන. වේදනාවක් එනවා. වේදනාව තීව්‍ර වෙනවා. අපි තීව්‍ර වෙනකම් ඉස්සර වගේ පරාජිත උනේ හොඳට අරමුණත් මෙනෙහි කරමින් යන්නේ. එnde ende ende hinaව වෙවි, උසුළු විසුළු පාමි, තර්ජනය කරමි වේදනාව මේ අඳහර පාන. ඉතින් ඉතින් යෝගාච කරන දෙයක් නැතුව නැගිටලා යනවා සමහරලාට ඒ වේදනාව අනිවාර්යයෙන්ම මේ ක්ෂය වෙන සුළු බව දන්නේ නැතුව. ඒ වගේම සද්ද වරින් වර ඇවිල්ලා යනවා. නමුත් මේ වෙලාවට සද්දයක් ආපුවම මොනවත් නැහැ. ඒ හොයාගෙන ගිහිල්ලා කරපු මනුස්සයට කන කනට ගහන්න දෙන තරමට කේති ගිහිල්ලා වැඩට යනවා. හැබැයි ඉස්සරට වැඩි සද්දේ ආශ්‍රය කරලා යන්නේ. ආන්නේ විදිහට අරමුණේ මුලැමැද දැක්කට අරමුණේ නෙමෙයි මෙතන කියන තියෙන්නේ ද්විතීයි අරමුණේ අග දකින්න තරම් ක්ෂය, කය, වැයවීම, Nirodhe පිළිබඳ ඇදහිල්ල අඩුයි. අන්න ඒ නිසා යෝගාචරිතන්තෝනේ මම දැන් මුල දැකීමේ මැද දැකීමේ දක්ෂ වෙලා තියෙනවා දැන හෝ නොදැන. මට තියෙන මේකේ ගෙවිලා ගෙවිලා රිට්ටයි හන්දයි කිව්වා වගේ අන්තිම කොන බලා ගන්නට ඇත්තා. හැබැයි මතක තියාගන්න මෙතෙන්දී අන්තිම කොන පේන්නේ මූල කර්මස්ථානියේ නොවේ. දෙවෙනි කර්මස්ථාන නැත්නම් දෙවෙනි අරමුණක. හැබැයි ඒක දැක්කොත් පමණක් කවදා හරි යෝගාවචරයට මූල කර්මස්ථානයේ අවසානය දැක් ගන්න පුළුවන් වෙයි. පරියන්කේ ඉන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් සද්දෙට ප්‍රතික්‍රියා කරලා වේදනාවට ප්‍රතික්‍රියා කරලා හිතුවිට ප්‍රතික්‍රියා කරලා නැගිටින යෝගාචරයට නැගිට්ටාම ඉවරයි කියලා. භාවනාවනේ ඉවර වෙන්නේ නැහැ. නමුත් යෝගාචර පරාජිත වෙච්ච නිසා ඉවරයි වගේ හිතෙනවා. නැගිට්ටත් නැගිටින්න ඕනේ. මම මේ නැගිට වේදනාව නිසා වේදනාව අතපය වෙනස් කළාත් බැරි නිසා මම නැගිට නැගිට්ටත් යෝගාචරයක් විදිහට නැවතිල්ලේ නැගිටින්නේ කියලා. සද්දයකට නැගිට්ටත් මම නැගිටින මේ සද්ද නිසායි නැගිටතර ගමන් මේ සද්ද නැති වෙලා බොහොම හිත සැහැල්ලු වෙන හැටි දකින්න පුළුවන්. එතන වේදනාවක් නිසා, සද්දයක් නිසා, හිතවිල්ල නිසා කොයි එකකට තේමාව කඩාගත්තේ නැත්නම් පරියන්කේ ඉඳලා හක්මන්න ගියත් භාවනා කැඩෙන්නේ. ඒ මොකද uppන් uppannana සංකාරාණං khය මේවාන පස්සති. මේවා සේරම සංස්කාර. අපි මේවට පණ දෙන්නේ බයට. මොකද දිග්ගටම ගියොත් එහෙම අංශභාගයට එයි, කොර වෙයි, ලෙඩ වෙයි. ඒක නිසා ඕවා කරලා හරියන්නේ නැහැ. කොහොම හරි පණ රැක ගන්න ඕන කියලා ඉතිහාස ශරීර ආසාවෙන් නතර වෙනවා. එහෙම නැතුව මෙව්වත් වැය වෙන සුළුයි මේක වැය වෙන බාට ලකුණ මොකද්ද මෙව අතරේම ඉන්නකොට සමහරට මේක යට ගිහලා ආයෙ මූල කර්මස්ථානේ මතුවේ. ආ ඒ මතුවෙන්නේ සාන්තියක් එක්ක. සහැල්ලුවක් එක්ක. හැබැයි එතකොට හිතනවා හරි දිනුම් කියලා ඕන් ටික වෙලා කන්න අර ආයෙලු උස. එතකොට දත්ත කණ්ඩ හිතනවා මෙච්චර මේ යන්තම් යටගත් එක ඕන්න ආයෙත් ආවනේ කියලා. ඕන්න ඒකෙදි ටිකක් දලා බලන්න යනකොට කිඹුලා කනවා ඉවසන්න පුළුවන් මේ කොහිල කටු වෙනවා තමයි ඉවසන්න බැරි කියලා පුංචි දෙකට දමලා ගහලා යනවා. කොහොම දෙකක් තුනක් හතරක් පහක් යනකොට යෝගාචරයට එනවා මෙතන චක්‍ර වගේක් කරකැවෙනවා. ඒකම ඇවිල්ලා බාධා කරමින් බාධා කරමින් නැවත නැවත ඔලූසන ගතිය තිබුණට සම්මුති ලක්ෂණ දෙකක් දකි. මොකද්ද? නැවත ඔලූසනකොට ඉස්සලට වැඩිය දුර්වලයි. ඒ වගේම අරමුණ නැති වෙලා නැවත මූල කර්මස්ථානයේ මතුවෙනකොට නැවත නැවත මතුවෙන මතුවෙන මූල කර්මස්ථානයේ ඉස්සල සැරයට වැඩිය සියුම්. මෙන්න මේ පැත්ත තමයි Nirodheදී දක්වන්න පුළුවන් ලකුණු. මේක දකිනකොට තේනවා දැන් නම් බුද්ධ ආදී උත්තරමන් ආන්සලා ගිය පාරේ තමයි ඉන්නේ. වෙහෙසයි. මඩට බෑගත්ත ගොයියා ඊයෙන් කණින් මඩ ගාගෙන මූණ කටපය ගාගෙන මඩ කොට මඩේ වෙලේ කොටන්නා වගේ බින්නංග කොටන්නා වගේ ගොවිතැන් කියන්නේ ඕක තමයි. බින්නගම කියන්නේ ඕක තමයි. එතකොට ඇති වෙනවා පුදුම මිහිරිකමක් ඇතුළත මේක මගේම සීලය නිසා මගේම සද්ධාන නිසා මගේම සතිය නිසා මගේම ප්‍රයත්න නිසා මගේම සමාධිය නිසා මගේම ප්‍රඥාව නිසා මම මේක ජයගත්තේ කිය කහගෙන යන්න පුළුවන් ගතියක් එන. ඒක තමයි මේ සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම තියුණු වෙනවා කියන්නේ. නිසා උපනෝපන් සංස්කාර කියනකොට මෙතන ගන්න තියෙන්නේ මතුවෙන ද්විතීයි අරමුණු සෑම දෙයක්ම ඉන්නේ යණ්ඩයි. ඌව අල්ලා බදාගත්තොත් තමයි අමාරු වැටෙන්නේ කියලා. ඒවා ගෙවෙන தත්තේ, වැය වෙන පැත්තේ යන්නේ නැති වෙන පැත්ත ගැන පොඩ්ඩක් කල්පනා කරනකොට ඉන්දිය ධර්ම නැවත සලකා බලලා තියුණු කර ගන්න පුළුවන්. ඒක தත්තච සක්කච්ඡ කිරියාවේ සම්පාදේති. ඒ සඳහා ආදර ගෞරවයෙන් කරන්න කියලා කියනවා. එහෙම නැත්නම් සාදර බවක් ඇති කරන්න කියලා තියෙනවා මේ කොච්චර වේදනාවක් ආස්වාද ප්‍රසවාස භාවනා කරන එක නෑ ආනාපානෙ නැති වෙන්නේ නෑ. මැරිලා නෑ. මොක තියෙනවා? මං හොයනවා නම් ආදරෙන් බැලුවොත් ඔය කොච්චර වේදනාවෙත් ආනාපාන තියෙනවා. සද්දෙ මැදක් තියෙනවා. හිතේලි මැදක් තියෙනවා කියලා මූල කර්මස්තනේ අත නෑරේ. පාවා නොදෙන ගතිය සක්කච්ඡකාරීකම කියලා කියනවා. ඒකදී සාමාන්‍යයෙන් gedete සංඝයා වහන්සේ නමක් වඩපුවාම ඒ සංඝයා වහන්සේ කෙරේ සක්කච්ඡකාරීකමට කියලා කියන්නේ ආදර ගෞරවයෙන් නැමී සිට කරන උපස්ථාන. ඒ වගේ තමයි අර වේදනාවෙන් පෙලිපෙලි සද්දයක් අහහා මේ හිතවිලි වලින් තැවි තැවි අපි උපස්ථාන කරන මූල කර්මස්තන. බොහොම සාදරව. ඉතින් පුළුවන්කමකට නෙවෙයි නමුත් ඉතින් ගෙදෙට්ට ආපු නිසා සලකන්න ඕනෑ කියලා ඒ මූල කර්මත්තන්ට සාදර බවට කියන සක්කච්ඡකාරී සකස් කොට වැඩ කරනවා කියන එක. මේ සක්කච්ඡකාරීකම හැම විශේෂයකටම අවශ්‍යයි. මොකද මේ භාවනාවට විතර සියුම්ම පාවිච්චි වෙන්නේ මොනම ධර්මයකටවත්. ඒ සක්කච්ඡකාරීකම දෙවෙනි ඉන්දිය ධර්මයේ ක්‍රමයේ උපක්‍රමයේ මේ සද්ධාදී ධර්ම වැඩෙන්න ඒකට ලකු සද්ධාාවක් ඇති වෙනවා මූල කර්මස්ථානය පිළිබඳව. බුදුන් පිළිබඳව ධර්මයේ පිළිබඳව අනේ මේ උත්තරමන් වහන්සේලා මේ වාගේ අපිට වගේ කියලා දෙන්න කෙනෙක් සිව්පස දායකෙක් අපිට වගේ ඉන්න යන්න කරන්න දැන් නැතුව හොයාගෙන කරපු දේවල් නෙමේ. අපිට දැන් තියෙන එක නැවත කරන එකයි කියලා ලකු සාතර බවක් ඇති වෙනවා. ඉස්සලා අපි සාතර වෙනු කරද මූල කර්මස්ථානට. ඊගාවට <clears throat> සාතච්ච කිරියාව සම්පාදේති. සාතච්ච කිරියාය කියලා කියන්නේ කොච්චර වේසුණත් එපා කරන වුණත් භාවනා වාඩි වෙනලාට වාඩි වෙන්න ඕනේ. සක්මන් කරනලාට සක්ක කරන්න ඕනේ. හැමදාම සතත අභ්‍යාසෙ ඉදෙන්න ඕනේ. හරි ගියයි කියලා වැඩියෙන් කරන්නවත් වැරදුණයි කියලා අඩුවෙන් කරන්නයි ගිය ගම යෝගාවචරය මාර පාසයට අහුවෙන්නේ නැහැ. මම කාලසටහනට වැඩ කරනවා. හරි ගියත් කරනවා නැති උනත් කරනවා. එතකොට මේ වෙලාවට එනකොට ඒ යෝගාවචරය කොහොමදත් වාඩි වෙනවා. හරි ගිය පරියන්කෙත් කරනවා නැති එකත් කරනවා. ඒ යෝගාවචර කාලසටහනකට වැටෙන්න පටන් ගත්තට පස්සේ රස බව නීරස බව ප්‍රශ්නයක් නැති වෙනවා. මේක වතක්. මෙතන ඉන්නවනම් මම ඒ ටික කරන්න ඕනේ කියලා සාතච්ඡකාරීව සතතාභ්‍යාසයට පැටෙනවා. මේක හුඟක්ම වැදගත් ගියන්. ගීකේවල වල ඉන්න නැත්තඳ සාතච්ඡකාරීකම තමයි කරගන්න බැරි. නමුත් සමහරු මෙහෙත් ඇවිල්ලා ගිහි වැඩ කරනවා. සතතාභ්‍යාසය කරන වෙනකොට নানা ආකාර වැඩ ඔළුවේ දාගෙන හේතු කාරණා වෙනවා. ඒක මොකක්ද ඕන වැඩක් දාගන්න සක්මන් වෙලාව. ඒක සක්මනක් කරගෙන වැඩේ කරනවා පරියංග වෙලාවට පරියංග කරනවා වතට වත කරනවා බුද්ධ වන්දනා බුද්ධ වන්දනා කරනවා ලොකු ආමතු වන්දනා කරලා ලොකු ආම ඒ වත පිළිවෙත කරන ගියාම ඉබේම තමයි ඒක ඇඹිලායන ගතියක් කුඹලගේ අතට අහුවෙච්ච මැටි පිට වගේ ඕන විදිහට අඹලා ගන්න පුළුවන්. නැතුව තමන් ඔලොමොට්ටල වුණොත් සාතච්ඡකාරීකම නැති වෙනවා. එතකොට ඉන්ද්‍රිය ධර්ම තියුණු වෙන්නේ නැහැ. ඊගාට සප්පාය කිරියාවේ සම්පාදේති. සප්පාය කිරියාව කියලා කියන්නේ ඒකට සැප එළවන දේවල් හොයලා දෙන්න ඕන. අනුග්‍රහ කරන්න ඕනේ. මේ මේගිය සූත්‍රයේත් බුදුහාමුදුරුවෝ මේ මේගිය හාමුදුරන කතා කරලා කියන්නේ මේකෙ මෙන්න මේ මේ දේවල් හොයලා දීපම වැඩේ නැත්තම් හිත නැගිටින්නේ ඒ දේවල් හොයලා දෙන්නේ නැතුව තටමැව්වට භාවනා ඉඳගෙන මෙනෙහි කර කර විතරක් හරියන්නේ සුතයෙන් අනුග්‍රහ කරන්න ඕන. ධර්ම සාකච්ඡාවෙන් අනුග්‍රහ කරන්න ඕන. සමතයෙන් අනුග්‍රහ කරන්න ඕන. විපස්සනාවෙන් අනුග්‍රහ කරන්න ඕන. එතකොට තමයි මාර්ග ඥානයක් පහළ වෙන්නේ. ඒකට පොතේ සාමාන්‍යයෙන් සමත භාවනා ගැන කතා කරනකොට කියන්නේ ආවාසප්පාය ගෝචර සප්පාය භස සප්පාය පුද්ගල සප්පාය භෝජන සප්පාය උතු සප්පාය ඉරියාපත සප්පාය කියලා සප්පාය කරුණු හතක් ගාථා බන්ධනයකින් පෙන්වනවා ආවාසං ගෝචරං බස්සං පුද්ගලං තත්ත භෝජනං උතු ඉරියාපතෝ චේව සප්පායෝ සේවිතබ්බෝ මේ සප්පාය කරුණු දන්නේ භාවනා නොකරන අය නෙවෙයි මේක අදාළ කරන්නේ භාවනා සම්පූර්ණ වෙච්ච අයටත් නෙවෙයි භාවනා ටිකක් කරපු එකනා Tamanට මේ සැපයලවන ආසනය කෝකද ඒක දෙන්න. ඒ වෙලාව මොකද්ද ඒක කරන්නේ? කලින් සක්මන් කරන්න ඕන ඒක කරන්න. ආනේ ටික අනුග්‍රහ දන්නේ නැතුව තටමැව්වට බෑ. තටමන්නේ මෝඩ කාලේ. ටිකක් කල් යනකොට ගැළපෙන දේ සකස් කරලා දෙන්න. ඒකම හරි ලස්සනට පෙන්වන සමාධිස්සච නිමිත්තක් ගායි යෝති කියලා. ඒක නම් මම බොහෝමත්ම කැමති කාරණා මේකේ තියෙන්නේ. යම් වෙලාවක සමාධිය හරි ගියා නම් ඒ වෙලාවේ නිමිටි ගන්නයි කියලා. ඒ සමාධිය හරි ගියේ කොයි වෙලාවෙද කොයි දිහාවටද මොනවා කරලාද මම වාඩි වුණේ චිත්ත tattwe මොනවා වුණාද මම මේ වෙලාවේ භාවනා කරේ කොහොමද කියලා හරි ගියේ කේ ලකුණු ටික අරගෙන අනිත් දවසෙත් ඒකම කරන්න කියලා. එහෙම තමයි හැම කෙනෙක්ම හැදෙන මිනිස්සෙක් අපිට මේක බොහොම යාප් වෙලා කරන්න ඕන වැඩක්. උදේ නම් පරියන්ක හරියන්න උදේට හොඳට ලෑස්තිලා කරන්න. එහෙම නැතුව කෑමෙන් පස්සේ නම් ඒ වෙලාව වෙන වැඩවලට දාගන්න එපා. ඒකම කරනවා ආයිවි වශයෙන් කරනවා. නමුත් සාතච්ඡකාරීකම නිසා හරියන්නේ නැති පරියන්කත් කරනවා. හරියන පරියන්කේට හොඳට නිමිත්ත අරගෙන කටයුතු කෙරුවොත් නැවත නැවත ඒ හොඳ සමාධිය එන්න තියෙන වැඩි. මේකෙදි හොඳට පේනවා සමාධිය කෙලින්ම බලපානවා. භාවනාවේ ප්‍රගමණයට ඒ නිසා අපි සමාධිය ටිකක් යාපු වෙන්න වෙනවා. බයපක්ෂව කටයුතු කරන්න ඕනේ. ඒ සමාධිය ආවට පස්සේ චුට්ටික හදලා දෙනවා. ඒ සමාධිය නිමිති ගන්න දන්නේ නැත්නම් ඉතින් යෝගාවචරණ කොච්චර කෙරුවක්වත් මේක බූරුවගේ පිටේ හකුරු පැටවුවා වගේ රහ තේරෙන්නේ නැහැ. ඒකට සප්පාය කරනු හැට දන්නෙත් නැහැ. සමාධියේ නිමිති ගන්න දන්නෙත් නැහැ. ඊගාට බොජ්ජංගානංච අනුපවත්තනතා කියලා කියනවා. හිත වැටෙනවනේ. ආන්නේ වෙලාවට පීචි සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ වාගේ උනන්දුකාරක සම්බොජ්ජක වඩන්න. හිත ඕනෑමට වැඩිය කුලප් වෙනවනේ. සමාධිය, පස්සද්ධිය, උපේක්ඛා වගේ ඒ දෙක සමබර කිරීමේ දක්ෂතාවය නැතුව ඉන්දිය ධර්ම වඩන්න බෑ. අඳුනා ගන්න ඕනේ මට දැන් මොකාද කුලප් වෙලා තියෙන්නේ මොකාද සීතල වෙලා තියෙන්නේ. සීතල වෙච්ච එක නැගිටවන. කුලප් වෙච්ච එක පොඩ්ඩක් නතර කරගෙන ඒ සමබර කිරීමේ දක්ෂතාවය දන්නේ නැත්නම් මේ පිස්සු අස්සෙව පස් දිනේ බැඳගත්ත හරක් රතයක් වගේ ලන්දර දුවනවා. උන් කීකරු කරගන්න නම් රතාචාර්යවරයා නිකම්ම නිකන් රේන් සල්ලන මිනිහෙක් වෙන්න බෑ. නාසලනු වලන මිනිහෙක් වෙන්න බෑ. හයියෙන් දුවන එක නතර කරලා අඩුවෙන් යන එක ඉස්සර කරගන්න දැනගන්න. හතර දිනකින් හාන කොටත් ඔච්චරයි. දෙක සම්බර කරන්න බැරි නම් ඒක සරුවචනසේ දේශනා කරන්නේ මේ බොජ්ජංග ධර්ම අතර සමභාවය. ඊගාට කායේච ජීවිතේච අනපෙක්කතා උපට්ඨපේති. මෙතනදී මාරාන්තික බය එනවා. සහල වෙනවා. අන්නේ වෙලාවේදී කාය ජීවිත ජීවිත নিরপেক্ষව යන්න ඕනේ. මේ සාමාන්‍ය දේවල්ට යනකොටත් මිනිස්සු මේ බූදල් ලියලා දීලා තමයි යන්නේ. ඔපුදිරාපු ලියලා දීලා. ඉතින් මේ උත්තම වූ නිවන ලබන්න යනකොට ඊට වැඩි දේවල් කැප කරන්න වෙනවා. ඒට යනකොටම හිතන්නේ මම සීලයක පිළිටියා බුද්ධ ආදී උත්තරනාන්තට මලප්පාණක් ඉදිරිපත් කරා මගේ ජීවිතයත් කයත් බුද්ධ ආදී ත්‍රිවිධ පූජා වේවා කිය පටන් ගන්නකොටම කාය ජීවිත নিরপেক্ষ වෙන්න. ඊට පස්සේ අමාරුවක් වෙනකොට සැපක් ආවත් දුකක් ආවත් මේක බුදුන්ව පූජා කරපු කයේ මේ සිද්ධ වෙන්නේ කියලා අනුන්ගේ දෙයක් වගේ බලන් ඉගෙන ගන්නවා. එතකොට වෙනදාට වැඩිය ටිකක් දුරට ඒ දුකත් එක්ක සැපත් එක්ක භාවනා මනස්කාරය යන්න පුළුවන්. ඉතින් නැත්නම් මේ කුමාර සැප. එහෙම නැත්නම් මේකට සුඛෝභෝගීත්වය ඉල්ලන්න පටන් අරගත්තොත් අදින්නෙම කාමයටමයි. කාය ජීවිත নিরপেক্ষ භාවය කවදාකවත් එහෙම කාම කාමයට යන්නේ නමුත් ඒ කාය ජීවිත নিরপেক্ষ වෙන්නත් බෑ ආධුනිකයාට. මෙතෙන්ට එනකොට පුළුවන්. මෙතෙන් එනකොට ඒ තරම්ම ඒ පිං බෝරලා තියෙනවා. නමුත් ඒක ක්‍රියාවත් කෙරුවේ නැත්නම් සම් අපි කියන්නේ එළඹ වාසය කරේ නැත්නම් සමාදන් වුණේ නැත්නම් මෙට්ටයි වෙනවා. ඉඳුරන් මලකඩ කනවා. ඒක නිසා තායච අබිබුයනෙක් හම්මේනේ සඳහා කැපකිරීමක් කරන්න ඕනේ විශාල කැපකිරීමක්. මේ නෛෂ්ක්‍රම්‍ය વિશે يعني ගීගේ අතහරිනවා කියන එක නෙවෙයි වැඩේ. මේ තමන්ගේ රුචි අරුචිකම් අතාරින්න එක. සැප දුක් දෙක අතාරීමට ලොකුනේ කම්මයක්. බරපතලනේ කම්මයක් තියෙන්න ඕනේ. අත්‍රාජ අසබ්බ අබ්බෝසානේ නාති කියලා. අතරමඟ නතර නොකරන ගතිය. අද භාවනා ලෝකේ තියෙන ඔතෙන්ට එනකොට හැම කෙනාම හති අරිනවා. ඉතින් මොකද වෙන්නේ අර ලීග දඬුයක් ගාලා ගින්දර උපයන්න හදන මිනිහෙක් වගේ යාන්තම් ලී දඬුවක රත් වෙනකොට අතරි දෙනවා කියලා හතියයි. ආයෙ තටමන තටමනට අර ඉස්සලා තිබුණු රස්නිය සම්පූර්ණයෙන්ම ගිහිල්ලා. ඒක නිසා ගිනි ගානා දණ්ඩෙන් ගිනි උපදන්න හදන කෙනෙක් වගේ මේක හැමදාම හොදෝ තමයි දාන්න ඕනේ. යන්තම් රත් වෙච්ච වෙලාවේදී ඉවරයක් කරන්න ඕනේ කියලා ඒ අල්ලගත්ත ලීයේ හේමම අතහිරි අරින්නත් බෑ එහෙමම තියලා අල්ලනවා වගේ අතරමැග නතර නොකරන ගතියෙන් තමයි අපි මේ ගෙනාපු ගැම්ම විපස්සනා පැත්තට ඌසිකොල්ල දාලා විසිකල්ල දාලා අල්ලලා දාලා මිසක් නතර වෙන්නේ නැහැ කියලා ගියේ නැති වුණොත් අපි හැමදාම ආපහු වැටෙන්නේ පරාජිත අදිෂ්ඨාන ශක්තිය නැති තැනකට. එහෙම නැතුව ඉදිරියට යන්න නම් මේ නව ආකාරයෙන් ඉන්ද්‍රිය দমনය කරනකොට වෙන්නේ මොකද්ද? සම්මතය අනුව වැටෙන්න හදන දේ පරමාර්ථ දිහාට තල්ලු කරලා මිසක් නැගිටින්නේ නැහැ. මෙහෙම දක්ෂ කෝටි වාරයක් වෙනකොට හිතන ජීවිතයකට වෙන වෙනස අපේ මතිමතාන්තරවල පෞරුෂත්වයේ මේක තමයි බුදුරජාණන් වහන්සේගේ පුරුෂ ධම්මසාර්ථී ගුණය කියලා කියන්නේ. උන්වහන්සේ පුරුෂයන් দমনය කරන්නේ මෙන්න මෙතනදී. ඒක দমনය වුණ නැත්නම් අසත්පුරුෂයෙක් ඉතුරු වෙනවා. দমনය කෙරුවොත් සත්පුරුෂයෙක් ඉතුරු වෙනවා. එතකොට අපි සමහර පරියන්කවල නැගිටින අසත්පුරුෂයෝ වගේ. සමහර පරියන්කවල සත්පුරුෂයෝ වගේ නැගිටිනවා. ඉතින් සියලු දිනාට මේ ධර්ම කටස් පාවිච්චි කරලා පුළුවන් තරම් පරියන්කේදී සත්පුරුෂ භාවයේ දිනු කරන සත්පුරුෂයෙක් විදිහට නැගිටින්න පුළුවන් වෙලා ඉතුරු විපස්සනා ඥාන ඒ නැත්නම් මේ විසුද්ධි ධර්ම සම්පූර්ණ කරගෙන ගෙවීම පවතින මේ වස් කාලය තුල තම තමන්ගේ අභිමතාර්ථ ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කර ගන්නට ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා. දැන් නොවනවාමද කියලා දෙයක්වත් නැහැ. යෝගාචර දැනගන්න දැම්මට පින්න තියෙනවා. මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන්. මේ උනානේ සැරයක්. ඊට පස්සේ එන එක සපේන සප්පාය කර්ම මතයි තියෙන්නේ. ඉතින් ඒ නිසා Taman දන්නවනේ නොකරපු කෙනෙකුට වැඩිය දැන් මේකට මෙහෙම එදාගේ හරිය මෙහෙමයි කියලා. ඒකට වැරදුනා නම් බලන්න ඕනේ මම එදා දේ වලින් ඒ සකස් කිරීම වල මොනවද අඩුපාඩු. ආයෙක වල හිත නරක කරගන්නේ අනිදාස් මේක සම්පූර්ණ කරලා දෙනවා කියලා නැවත නැවතත් ඒ දේ ඇතිවීමට තල්ලු කරලා දෙන ගතියට එනවා යෝගී කියලා. එහෙම නැතුව වෙන දෙයට කියනවා භෝගී කියලා. එහෙම නැත්නම් වෙන්නේ අපි කාම භෝගී වෙන එක තමයි. මේක අතහැරපු ගමන් වැටෙන්නේ කාම භෝගීට. වෙනසක් නැහැ අපිට. නිවන නැහැ නේද? නිසා යෝගී වෙනවයි කියලා කියන්නේ තාම ප්‍රයෝජනෙ ලැබලා නැහැ. හැබැයි ප්‍රයෝජන ලබන්න පින් තියෙන බව දන්නවා. එක සැරයක් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ මනුස්සයාට අර යුද්ධෙදී ලේ දකපු සේබලා වගේ එනවා මායමක් එනවා ගායක් මේ ජීවිතේ නිවන් දකින මනුස්සයාට අය මොකක්වත් නැහැ. ඒක හොඳම වැඩේ තමයි හතුර ලව්ව පොඩ්ඩක් අතපය තුවාල කරගන්න. ඊට පස්සේ ආය මොකක්වත් නැහැ ගෙනිච්චට වැඩි එනවා. හැබැයි ලේ වලට බය කාට එතන කලන්ත ලැබෙච්චාම උඩට නැගලා බුලට් වලින් නෙවෙයි හෙල්ලෙන් ඇල්ල මරන්නේ හතුරා. බුලට් විසි කරන්නේ නැහැ ඒගොල්ලෝ දන්නවා දැන් ඉතින් මූ වැටුණානේ. ඊට පස්සේ බුලට් එකෙන් මේ බෙනට් එකෙන් ඇල්ල මරන්නේ. ඒ වගේ තමයි මාර්යාගේ බලසේනාවේ වොලන්ටියර් එකට අපි අහුවෙලා තියෙන්නේ. රෙගියුලර් මේකට නෙවෙයි. එකක් කරනකොට වැටෙනකොට අර මිනිස්සු මේ මේ කන හිල්ලට මොකටද බුලට් එකක් විසි කරන්න කියලා උඩට නැගලා බෙනට් එකෙන් ඇදලා මරන්නේ. ඒ නිසා ඒක වෙනවද නැද්ද කියන එක තමයි මටත් අහන්න ඕන වෙලා තියෙන කමටහන් සුද්ධ කරනකොට නැවත නැවත කෙරෙනවද එහෙම නැත්නම් ඒක තීව්‍ර වී තීව්‍ර වී නැවත යන්නේ ඇයි කියන එක දැනගන්න. තීව්‍ර වී යන එක තමයි කියන්නේ දැන් හරි පිනක් තියෙනවා තමයි කුසලතා දිනු කරගන්න. දැන් ওই පීයක් ගන්නකොට මොන දේ කෙරුවත් ඒකේ තියෙන ආර්ට් එකක් ඉගෙන ගන්න. ඒ ආර්ට් එක සඳහන් කරන තියෙන ඒකම නැවත නැවත කරන්න ඕනේ. එතකොටයි ඒක පරිචය කියන එක නැත්තම් පාණ්ඩිත්‍ය කියන එක කුසලතාවය කියන එක වැඩෙන්නේ පළවෙනි වතාවනේ පළවෙනි වතාවේ සිලිලාරයක් එන්නේ. ඒ සිලිලාරයේදී නැවත කරනකොට ඉච්චර සිලිලාරයක් නමුත් මේකේ ආර්ට් එකක් තියෙනවා. තුන්වෙනි දවසේ මේක තවත් පදනම් වෙනවා ඊට පස්සේ පොඩි ශක්ති ප්‍රමාණයකින් අර ඒ ශිල්පේ ගන්න හැටි එකම දේ දහස්සර කිරීමෙන් ඒක ශිල්පවල දන්න එකක් ඒක බුද්ධ ධර්මයේ තියෙන යන්නේ මුතුදෙනසේ එහෙම මේක පාවිච්චි කරලා තිනවා බොහෝ වාරයක් කරන්න කරන්න ඒ අර ඔස්තාද් අල්ලා රක්කා රවිශංකර් නේ ඔස්තාද් අල්ලා රක්කා මෙයා හම්බෙන්නේ ගෙව මචල කෙනෙක් කියලා තියෙනවා ඔබතුමා පිළිබඳව මිනිස්සු පුදුමාකාරයි කියන දේවත්වයට පත් වෙලා තියෙන සංගීතය අතින් ඒ මචං කියලා තියෙනවා ඒ මචං කියලා තියෙනවා මේ මම දවසට පැය 8ක් කොයි වෙලාවක කරුවත් මම සිතාරකේ ඉන්නේ ඒකයි ඒක උගන්නුවත් නැතත් සිතාරකේ ඉන්නේ මොනම හේතුවක් නිසා හෝ මගේ දවසේ සිතාරකේ වැඩ කරන්න බැරි වුණොත් ඕන එක්ස්පර්ට් කෙනෙකුට තේරෙනවා මාස්ටර්ට ඊයේ වැඩ අල්ලන්න බැරි වෙලා තියෙනවා කියන්නේ. අද හැල හැප්පෙනවා. දවස් 3 පැන්නොත් මේ ප්‍රේක්ෂක මේ ශිෂ්‍යයන්ට අහුවෙනවලු අද මාස්ටර් කියලා දෙන්නේ අතගගයි කියලා. දවස් 7 පැන්නොත් රටේ ඉන්න ශාවකව දැනගන්නවලු මාස්ටර්ට සිතාරක මහසුමානයක් අල්ලන්න බැරිලා කියලා. ඒක නිසා මම දන්නවලු මේ මිනිස්සුන්ගේ ප්‍රතිචාර වලින් මම මගේ මම කොච්චර මාස් වුණත් දවසට මගේ පැය 9 දැම්මේ නැත්තම් ඒක මිනිස්සුන්ට තේරෙනවා. ඒ වගේම මටත් තේරෙනවා, හිතාරයකටත් තේරෙනවා. නිසා ඒ මිනිසයා කරන්නේ කෑවේ නැතත්, බිව්වේ නැතත් මොනවා කරනකත් මේ මාස්ටර් සිතාර පිළිබඳ මාස්ටර්. එයාත් පැය 9 සිතාරකේ ඉන්නේ. ඉතින් පුරුදු වෙන්න ගිය මිනිසාර කිව්ව පැය 3ක් කරපන් කියලා. එයා බෑ කියනවා. ඉතින් අනුමංශ කියනවා ඔබ පැය 3ක් තියා හොඳටම පුරුදු වුණත් අතහැරලා බෑ. හැමදාම ඉන්න ඕනේ මොකද නැත්තම් ඒ ශේෂ්ත්‍රේ ඉන්න ඔක්කොම දැනගන්නවා අද මාස්ටර්ට ටච් එක නැහැ. ඒ ශිල්පේට ටච් එක නැහැ. ඒ ටච් එක තියාගෙන ඉන්නවා කියන එක ලේසි නෑ. ඒක ගොඩාක් වේදන් අධිකට ඒ සඳහා අපි ඥානදොරු අතාරිනවා, වස්තු භෝග අතාරිනවා, සාබ සංකාර අතාරිනවා, ශාප සම්පත් අතාරින. නමුත් මෙන්න මේ ශිල්පයේ තියෙන ඒ ඒකේ ටච් එක තියාගන්න. සරුවචනාංශ හැමදාම ඒ පැය ගන්න භාවනා කරනවා. උන්වහන්සේ නිතරම ඉන්නේ කාට කියලා දුන්න නැතත් හැම වෙලාවෙම මේ ආනාපානියත් එක්ක තමයි ඇසුර. එයා තමයි මම කල්යාණ මිත්‍රය. එයා තමයි මගේ හැරමිටිය. බුදියා ගත්තත් හැරමිටිය ඇඳ ළඟ තියන් තමයි බුදියා ගන්න. ඉතින් ඒක මේ මේ ඒක විදිහක ඇබ්බැහියක්. නමුත් ඒ ඇබ්බැහි හරි සුන්දරයි. මොකද හේතුව කිසියම් කෙනෙකුට දුකක් දෙන්නේ නැහැ. කෙලෙස් වඩන්නේත් නැහැ. ඉස්සරහක් නැමෝතේ හරි ජොලියේ ඉන්නවා. ආනපානට ගියානේ අම්මා ගොඩ කොට ගිය පොඩි එකකගේ හරි සතුටේ ඉන්නවා. හාව තමන්ගේ පැලැසට ගියා වගේ, මුවා තමන්ගේ පැලැසට ගියා වගේ ඉන්නවා. ඉතින් සමහරු භාවනා මම අර නිල්ලඹේක දවසක් ගියා. ගියාට පස්සේ පිටරට දැන් හුඟා ප්‍රසිද්ධ මහත්තයෙක් ඇවිල්ලා ඉතියා. ආපෙලාදී එතන භාවනා කරන ගිහි පිරිසක් හිටියා. ඉතින් අපි මේ මාතෙත් බොහොම ලස්සනට බින්කම් පිටුරු කොටයක් කොට වාඩිලා හිටියේ අපිත් වාඩිලා හිටියේ මම ඉස්ලාම දැක්කේ මිනිස්සෙක් එදා. දැකපු දවසේ අපිට භාවනා උගන්නන මට්ටමේ හිටපෙක් කෙනෙක් කිව්වා මට දවසක භාවනා මේ මොන හරි වැඩක් නිසා භාවනා කරන්න බැනොත් මම දවස් 3ක්වත් ඒකට දඬුවම් වශයෙන් දිගට භාවනා කරනවා කියලා. ඒ සාමනස hina වෙලා කියනවා භාවනා කරන දඬුවමක්ද කියලා. භාවනා කරන දඬුවමක් නෙවෙයි. උඹට ආහාර නැත්තම් ආහාර ටිකක් දෙනකොට මේ ශරීරයට කරන ප්‍රේමයක් මේ. මේ ශරීරයට කරන සැලකිල්ලක් භාවනා කියන්නේ නේනතෝ මේ බෙල්ලේ ගහන්න මම යන්නේ පරියන්කට කියලා. ඒ ඒ රෙජිමෙන්ටේෂන් නෙවෙයි. ඒක අර පුරුදු කරන එක. ඉතින් ඒකට කණින් ඇතන ඇවිල්ලා වාඩි වියන් කියන්න යනවනම් විකාරයක් නේ. තමන් දැනගන්න ඕනේ අපේ මෙතෙන් ආවේ මොකටද? ආයෙ මොකද මේ කරදරෙන් නිදහසලා මේ හම්බෙච්ච පැයි අපි අපි වැඩක් කරන්න. ඉතින් ඒකට උදාහරණ දෙන්න ඕනේ. වරෙන් කියන්න ඕනේ, උනන්දු කරවන්න ඕනේ. ඒකට දඬුවම් කරන්න ඕනේ. එතකොට භාවනා කියන එකට තුච්ච කරනවා වෙනවා. කියනකොට මට තේරෙන්න පටන් අරගත්තා. ඒ මනුස්සයාට ඒ වෙනදේ හරි අහිංසකව hinaයලා කිව්වා. මට භාවනා කියන්නේ දඬුවමක්ද කියලා. අර කිව්වේ මහා ලොකු දෙයක් විතර මම වෙනදටත් වැඩිය මම මේ භාවනා කරලා ඒක අඩුව පුරවනවා මම දවස් 3ක් හරියටම භාවනා කරලා දඬුවමක් දෙනවා අයියෝ අර කියන භාවනා කියන්නේ දඬුවම නෙවෙයි මේ නිවනම තමයි. භාවනා කියලා කියන්නේ නිවන. ඒ භාවනාවට ඉන්න බැරි නම් අකමැති නම් ඉතින් හරකා පිටේ පැටවුවට අහකුරු ඌට රස තේරෙන්නේ නැත්තම් එතන හරකා වතුර ගාගෙන ඉතර පස්සේ ඌට බොණ්ඩ කියන්න තේරෙන්නේ නැත්තම් අපිට මොන කරන්නේ? ගෙනියන්න පුළුවන් කඹයක් දාගෙන හරි. එහෙනම් බොන්න නැත්තම් මොන කරන්නේ? එයාට පේන තියෙන්නේ මේ ඉඳගෙන ඉන්න එක මහා පාළු ගතියක්, කම්මැලිකමක්. අර කරදරේට gediya ගහනින්ද කරන්න දෙයක් නැතිවට භාවනා කරන මිසක මොනෝක ඒ මිසත් තමයි අර වචනේ කියේ. ඒකට ඉතින් අත්‍තරම බොන්ජගේ ධර්ම පිළිබඳව අපි සාකච්ඡා කරලා තියෙන එහෙම එක හැඟීමක් ඇතිකරන්න එහෙම ලේසියෙන් කියන්නත් බෑ නමුත් එහෙම කියාගන්න බැරි තරම් විශාල සමීකරණයක්වත් එතන නැහැ ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ විෂමබර තත්වයක් අරතදී ආශාන්තරාවක සම තත්වය ඇතිකරන්න එහෙම නැත්නම් කියනවනම් මේ මොකේද මේ වාහන වල බඩු පටවන කොටත් ඒක තියෙනවා මේ ලොරියක බඩු ගහනකොට පිටිපස්සට බඩු දාලා මුලට බඩු අඩු වුණොත් පස්ස වනවන්න ගන්නවා ස්ටියරින් වීල් එක වැඩ කරන්නේ නැහැ. ඒක පැත්තකට බඩු වැඩි වෙලා මෙහෙට වුණොත් එහෙම පැත්තට කපනවා වාහනේ. ඇලයින්මන්ට් බහිනවා. ඒ නිසා ඩ්‍රයිවර්ට තේරෙනවා ගෝලයා වැරද්දාගත්තොත් ගෝලයාට තද වුණොත් ඌ ගහන්නේ ඉස්සරහා ඉඩ තියලා පස්සට තිමෙන්ති ටික ගන්නවා. කහව දාසේ මොකුත් නැහැ වාහනේ කපලා ගන්නකොට වනවගෙන යනවා පිටිපස්ස. ඒ නිසා හරි ගානට බඩු ටික පැක් කරගත්තොත් ගමනේ ලේසි පෙට්‍රල් පාවිච්චි පහසුයි. ඒ වගේ ධම්මවිචය විරිය පීටි කියන සම්බොජ්ජංග සීතල හිත උනන්දු කරවන්න පුළුවන්. සමාධි උපේක්ඛා පස්සද්ධි කියන ධර්ම හුඟා කැවිසිච්ච හිත නිමන්න පුළුවන්. අන්නේ දෙක දැනගෙන මම මේ වෙලාව වඩන්න ඕනේ ප්‍රීති සම්බොජ්ජංගයේද ප්‍රීති සම්බොජ්ජංගය කියලා කියන්නේ අරමුණට බාධාකින් තොරව දිගටම හිත නගිනවා නම් ඉබේම ප්‍රීතියක් පහළ වෙනවා. ඉතින් ඒ කියන්නේ ප්‍රීතිය අපි හිතමු හිත කම්මැලි නීතිමතයි එපා වෙලා දැන් මට ප්‍රීතිය වඩන්න ඕන ප්‍රීතිය වඩන්න ඕන කරන තියෙන මෙනෙහි කරා මෙනෙහි කළා තුන් හතර සැරයක් අරමුණට හිත ගිය ගම නීවරණ අයින් වෙච්චාම නිකන් පාසි අයින් කරලා මඩවලක ඇතුලේ තියෙන පිරිසුදු අතුරු ටික දැක්කා වගේ ප්‍රීතියක් පහළ එතකොට අර කම්මැලිකම් නැති ඊට වැඩි ඕනාට වැඩි කුලප් වෙලා දැන් නිවන් දකින්න දැන් සෝවන් වෙන්න කියලා නටන්න හදනවනේ පස්සද්ධි සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ උපේක්ඛා සම්බොජ්ජංගේ වන්නවා ඒ වගේ මෙවුවා බරු මේ බරු අවශ්‍ය වෙලාව හැටියට දාගන්න ඕනේ යන්ත්‍රේ සමබර කරන්න. මේ හැම වාහනයකම ඇලයින්මන්ට් කියලා එකක් තියෙනවා. එකලස කියන එක. එකලසෙන් තමයි යන්ත්‍රේ කැපෙන, ගැවෙන, ගෙවෙන තත්ත්ව රැකෙන්නේ. එකලස හරිනම් හරි ස්මූත් වාහනේ නිස්සද්දයි ගමන යනවා. එතෙන් ගියාම සද්ධාව ප්‍රඥාවත් එක්ක සම්බර වෙනවා. ප්‍රඥාව වැඩි වෙලා සද්ධාව අඩු වුණොත් හැම එකම ප්‍රශ්න කරනවා. වාද කරන්න පටන් සද්ධා වැඩිලා ප්‍රඥාව ගත්තොත් දෙන ඕනේ ලණුවක් ගන්න. ප්‍රශ්න කරන්න යන්නේ. ওই දෙකම බෑ. දැන් දැනගන්න ඕනේ මම මේ කවුරු හරි කියන දෙයක් අදහාගෙන වැඩ යුතු කරනවා ওই ප්‍රඥාව පාවා දීලා ඕම් බෑ. මේක හොඳට විමසා බලන්න ඕනේ. සමහරලාට තේරෙන පටන් ගන්නවා හැමදේම ප්‍රශ්න කර කර ප්‍රශ්න කර කර ඇවිසින්න හදනවනේ ওই සද්ධාව අඩු වෙලා සද්ධාව වැඩි කරගන්න. ඒක විරියයි සමාධියයි දෙක. වීර්ය වැඩි වුණොත් සමාධිය අඩු වෙනවා සමාධිය වැඩි වුණොත් වීර්ය අඩු වෙනවා. මේ දෙක සම්බර කරන්නේ. ඒතකොට සතිය තමයි මැද ඉඳගෙන මම පෙන්නන්නේ දැන් සමාධිය වැඩි, වීර්ය අඩුයි. වීර්ය වැඩි, සමාධිය අඩුයි. ප්‍රඥාව වැඩි, සත්තාව අඩුයි. ආදි වශයෙන් ඉන්දිය ධර්ම, බොජ්ජංග ධර්ම හතේම දෙකේම සද්ධාව මැද ඉඳගෙන සියල්ල නිරීක්ෂණය කරන අශ්වය බැඳගත්ත රතේ රතාචාර්ය වගේ මේ අශ්වය දුවන වැඩන ඒගොල්ලෝ හිර කරන්න ඕනේ මේගොල්ලෝ එලවන්න ඕනේ ඒ සම්බර කිරීම කරන්නේ සතියෙන් තමයි ඒ සම්බර කරනකොට මේ ඉක්මන් කරන්න සහ පස්සට කරන්න අර මේ two wheel tractors වල ඒක කරන්නේ මේ බ්‍රේක් දෙකෙන් තමයි. මේ බ්‍රේක් කරනකොට මේ පැත්ත වැඩියෙන් දුවනවා. නැත්නම් ක්ලච් කරනකොට වැඩියෙන් දුවනවා. බුල්ඩෝසර් එකෙත් එහෙමයි. මේ බාර් දෙකෙන් මේ පුළුවන් මේ පැත්ත හිර කෙරුවොත් මෙහාට හැරෙනවා. මේ පැත්ත හිර කෙරුවොත් මෙහාට හැරෙනවා. ටේලර් එක බඳින මේ ට්‍රැක්ටර් එක යනකොට පිටිපස්සෙන් පිටිපස්සට ට්‍රැක්ටර් එක මේ අතට ගියොත් ටේලර් එක මේ අතට යනවා. ට්‍රැක්ටර් එක මේ අතට ගියොත් ටේලර් එක මේ පැත්තට යනවා. ඉතින් ඒ නිසා හරියම ටේලර් එක බැඳගෙන ඒක පුරුදු කරුවා නම් ලයිසන් දෙනවා. ඕනම ඉස්සරහට යන කිසි ප්‍රශ්නයක් නැහැ. ටේලර් එක යන යන තත්ත්ව වෙනවා. වැඩේ තියෙන්නේ ඒක පණුව වගේ ඇඹරෙන්න ගන්න. ටේලර් එක පිටිපස්සෙන් එන වගේ භාවනා ගිල හිර වෙන තැනක් එනවනේ. බාන පස්ස ගන්න වෙලාව. ඒ වෙලාවට මොකොත් නෑ කඩාගෙනම යනවා. මොකද අපි දන්නේ නෑ කොතෙන්ද අඩේ තියන්න ඕනේ වාහනේ කොහටද කපන්න ඕනේ දන්නේ. ටේලර් එක බැඳගෙන පස්සෙන් පස්සට යන්න ගත්තොත් වාහනේ ආ මොකොත් නෑ මරණය හොඳයි. ඒක කරන්නේම හතුරු පාරකට දාලා මේ ටේලර් එක බැඳගෙන කියනවා රිවර්ස් කරන්නයි කියලා. රිවර්ස් කරනකොට වාහනේ කැපෙන පැත්තට නෙවෙයි තෙල්ලට කියන්නේ. එතකොට හොඳට එතකොට ඉස්සරහ නෙවෙයි බලන්නේ. ට්‍රැක්ටරේ මෙහෙම වඩ් ගාඩ් එක තත්ති තියානේ, වීල් රාජේ තියානේ මෙහෙම කරගෙන තමයි කපන්නේ. විවාහ භාවනා ඉස්සරහට යන එක නෙවෙයි ප්‍රශ්නේ. වැටෙනවමයි. ඒ වැටෙන වෙලාවේදී කපන කැපිල්ලේදී තමයි තේරෙන්නේ. ඒක හොඳට තරුණ වයසේදී ලෙඩ වෙන්න ඉස්සලා වයසට යන ඉස්සලා හොඳට බලා ගන්න කියනවා මරණ වෙලාවේදී ඔහ මොකක්වත් බලන්න බෑ ඉස්සරහා බලනද පස්ස බලනවත් තරන්න වෙන්නේ නැහැ ස්ටියරින් වීල් එක අහුවෙන්නේ නැහැ ඉතින් ඇදගෙන යන්න පටන් ගත්තාම ට්‍රැක්ටර් එක නම් අල්ලතැයි ට්‍රැක්ටර් එක යකාට අල්ලනවා ටේලර් එක බැඳලා යවන්නේ මරණ වෙලාවේ එතකොට පස්සෙන් යන්නේ පස්සට යන්නේ කොහෙට කැපුවත් ඔක්කොම අවුල තමයි ඒ ඉන්න වෙලාවෙදී ඔටිය කරපන් ඉතින් ඇත්තටම භාවනා කර කර භාවනා කර කර ඉනකොට භාවනාව වැටීමෙන්මයි මිනිහාගේ සත්පුරුෂකම තියෙන්නේ. අතුරු ආන්තරා වලින්මයි, ලෙඩ රෝග වලින්මයි, වේදනාව වලින්මයි, සද්ද වලින්මයි. ඒක එනකොට මේ වැඩ කරන හැටි, යන්ත්‍රේ වැඩ කරන හැටි දැනගන්න නම් සතුටට ගන්න ඕනේ ඒක. අපි සාමාන්‍යයෙන් ටේලර් එකට බැඳලා දීලා තනි පිට්ටනියක දාලා දෙනවා. පිටින් තමයි ඉතින් අතුරු ආන්තරා නැහැනේ. කපන්න ගියාම ඒකේ තේරෙන කොට අන සමහරට ටේලර් එකේ බාරක වලට ට්‍රැක්ටර් එකේ රෝදේ නගිනවා. ඒක අවශ්‍ය නැහැ. ඒ පිටිනේ කරත් ඒක බැතම් බැතම්. දැන් පිටෙන් නගින්න බයයි. රිවර්ස් එක යන්න බයයි. බයයි බයයි මේකට කරන්න දෙයක් නැහැ. පිටනේ නෙවෙයි පිටනේ කරපන් කර තේනවා. පිටනේ හිටියත් කොහිටියත් ට්‍රැක්ටර් ගන්න ටිකයි ඉඩ. පිටනේ ලොකු ඉඩ තියෙන බය ඇරෙන්න. පොඩි පාරක උනා ලස්සන ගන්න පුළුවන්. ළඟම ඩ්‍රයිවර්ලා ගහන ගහිල්ල පේනවාද බස් එකෙන් බස් එකට ගනලා අඟලට ගහන්නේ. ආයේ මොනවාක්වත් මේ දෙපැත්ත බලලා කොන්දතර ඕනෙත් නැහැ. ආ මොකද ගාන්න කන්නාඩිය සීට ගහලා ත්‍රී වීලර් ගහලා තියෙනවද පොවලිනට? සල්ලි වන්දනේ මේ වැඩේ කරන්නේ ශිල්පෙ පෙන්නන. භාවනා කරනකොට තේින පටන් අර ගන්නවා වරදින්න ඕන. ඒ වගේම වැරදි කරන අතර ඉන්න ඕනේ. කවුරු හරි චෝදනා කරන කරන වෙලාවදී Taman කොහොමද ඒ කවුරු කෑ ගැහුවත් දැඟලුවොත් බෑ. Taman දැනගන්න මේක මේ ආ වෙලාවේ ආපේක හොඳයි. මරණ වෙලාවදී ලෝක රෝගයක් වෙච්ච දාලේ ඉඩක් වෙච්චලා මේක ආව නම් මොනවක් කරගන්න බෑනේ. කයත් නැහැ හිතත් නැහැ නේ දැන් ඔය විචාරය. කියලා ඒ වෙලාවට මේක පරිේශන තෘෂ්ණාව. ආර්ය පරිේශනයක් මේ කරන්නේ මේ අපේ අන්තරේ අපි ළඟ තිබ්බට අපි හෑන්ඩ්බුක් එක නැහැ. ඒ නිසා භාවනා යෝගාවචරය විතරයි ඇතුළත ඥානය දන්නේ. අනික කන්නේ මේ ලෝකෙ දින අන්තරවලින් ශිල්ප දක්වන්නේ බුදුහන්සේ ඒක එච්චර ගණන් ගන්න. ඒක ඕනේ. ඒක 1000ක් කරනට වැඩි වටනවා තමන් අනතුරකට කරදරයකටපත් වෙච්ච වෙලාවදී වැඩ කරන හැටි බලපුවාම අපිට මේ බුදුන් ඕනෙත් නෑ එදෙන ධර්මය ඕනෙත් නෑ සංඝයා ඕනෙත් නෑ අම්මා ඕනෙත් නෑ සල්ලි ඕනෙත් නෑ මොකුත් නෑ අපි දන්නව කල යුත්ත. එතකොට බුදුහාම තමයි මම උඹට පුතා කියනවා. මම උඹට දුව කියනවා. එතකන් ඔබ මගේ පුතා කියන නමහන්ට සුදුසු නෑ. ශාක්‍ය පුත්‍ර කියන නමහන්ට සුදුසු නෑ. ශාක්‍ය පුත්‍රත් එකම තමයි ශාක්‍ය සිංහ කියන්නේ. ඔය ට්‍රේනින් එක කවුද දෙන්නේ? මොකද දෙන්න හොම්බෙන් යන්න ඕනේ. වේදනා, ශබ්ද, හිතවිලි කොයි එකත් ආපු වෙලාවට තමයි භාවනාකාරයගේ වග තේරෙන්නේ. හොඳට සමාධිය තියෙන වෙලාවේදී ඉස්සරහට යන එක නෙවෙයි. බාධාවක් ඇවිල්ලා ට්‍රැක්ටර් එක රිවර්ස් කරන්න වෙනවා. ටේලර් එක දාලා තියෙන වෙලාවේ. අනේ එතකොට වැඩකාරයා පේනවා කොහොමද වැඩ කරන්නේ කියලා. ඒත් කෙලින් පාරේ බෑ. කෙලින් පාරේ රිවර්ස් එකේ කිසි ආට් එකක් නැහැ. දැන් බයි රෝඩ් එකටම දාන්න ඕනේ. දාලි උන අනිත් පැත්ත හරව ගන්න තියෙන්න ඕනේ. මොකක්වත් නැහැ බුදුම බුදුම අමුතුරු අත්දැකීම. ඒ වගේ තමයි භාවනාවේදී ඒක අපි ලබන්නේ මේ කරදරයක් ආව වෙලාවේ. පැරදිච්ච වෙලාවේ. භාවනා එපා වෙලා නැගිටින්න වෙන වෙලාවේදී. නැත්තම් ලෙඩක් ඉඳලා ඉවරලා <clears throat> ඕන්නේ අද භාවනා කරන්න බෑ කියන වෙලාව ගිහලා වාඩි වෙනානේ. එහෙනම් බොහොම තිත්තරහට අහුවෙන්නේ. <clears throat> එපා වෙලා අහුවෙන්නේ. අවුන ලෙඩපත් කරනවා වගේ. ආන්න මේ වෙලාවට එන අත්දැකීම අපි පුදුම විදිහට පෝෂණය කරනවා. ඒකමයි ඒකමයි විරිය ආරම්භ කතාවක් වෙන්නේ. මේ කම්මැලියා ඒක කුසී වස්තුවක් කරගන්නවා. නෑ ඕනේ දැන් ලෙඩ වෙලා ඉන්න වෙලාවදී සනීපේ නේද ඕක කිරුත් වෙන තව සනීපෙන් පමා වෙනවා කියලා පස්ස ගන්නවා. විරිය ආරම්භ කරනවා බලනවා මේක ආයෙ ලෙඩ වෙලා මේක ගන්නද? ගිහලා දාමු. දාලා වෙනවා වැටෙනවා දාඩිය දානවා අන්නේ වෙලාවේදී අපි අත්දකින ජීවිතයේ අඩියටම අතගාලා එක එක ඉන්ද්‍රිය ධර්ම වැඩ කරන හැටි. ඒ වගේ හැබැයි නොමිලේ හම්බෙන්නේ. කරදර ওই පරිේශයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සේරම නොමිලේ හම්බේ. ඒකයි ජීවිතේ වටිනාකම. දැන් අපි එහෙනම් දැන් අවසයි ස්වාමීන් වහන්සේ. පුජ්‍යල තුන්දෙනෙක් ඉන්නවා එක්කෙනෙක් හතරේ ඉරියව්වෙන්ද මේ මෛත්‍රිය වඩනවා. අනිත් එක්කෙනා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන හතර වඩනවා. තව එක්කෙනෙක් සතර සතිපට්ඨාන වඩනවා. මේ හතර දෙනාගෙන් කොයි පුජ්‍යලයද වැඩි ලකුණු දෙන්න පුළුවන්නේ? එතකොට ඒ එහෙම කොහොමද ලකු වැඩි ලකු දෙනවා දෙන්නේ වැඩි ලකුණු දෙන්නේ પરමාර්ථය ගන්න එක. પરමාර්ථය මොකද්ද කියලා බලනවා. මොකක් પરමාර්ථ කරනද ලකුණු දෙන්නේ. එමේ කේවල પરමාර්ථය ජීවිතේ නෑ. ඔක්කොම සර්ව සාධාරණ પરමාර්ථයක් ලෝකේ නෑ. තමන් පිළිගත්ත પરමාර්ථය හැටියට යා Hindu ආගමක එකකින් නම් සතර බ්‍රහ්ම විහරණයට ලකුණු දෙනවා. සතර සතිපට්ඨාන කියන පිස්සුනේ ඔව්වා මේ මේ කවුද කියන්නේ? අපේ ආගමේ හොම දෙයක් නෑ කියලා නැත්නම් සතිපට්ඨාන කරනවා ලකුණු කපනවා. ලංකාවේ තාමසු කෙනෙක් ගාවට ගියොත් මෙත්තාවට ලකුණු දෙනවා. ගිහියෙක් ළඟට ගියොත් සතර සතිපට්ඨානට ලකුණු දෙනවා. බොරුද මං කියන්නේ? එච්චර ඕනේ ආමතු කෙනෙක් ගාවට ගියොත් මෙත්ත භාවනා කරනවා බුදු නිවන් දැකට එහා ලකුණු දෙනවා. ගිහියෙකුට කිසියම් මධ්‍යස්ථකමක් ජීවිතේ නැහැ. අපි මේ ගන්න කෝදුව හැටියට තමයි මින්නිල්ල. මේ කෝදුවෙන් 8ද 10ද කියලා කෝදුව මොකද කියන එකයි ප්‍රශ්නේ. මොන කෝදුවෙන්ද මනින්නේ? යාරෙටද මීටරයටද අඩියටද සෙන්ටිමීටර වලින්ද කියලා බලපුවා ඒකක ගාන එනවා. මොන මොකේද මනින්නේ කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ක්‍රමවිදි නෙමෙයි අපි අපි මොකටද එල්ල වෙලා තියෙන්නේ? මොකද්ද පරම ඒ අනුව තමයි. ඈ? නිවැරදි කිව්වොත් මම අහන්න ඕනේ ඔය ප්‍රශ්නට උත්තරේ දන්නවද? ඒක දෙයක් නැහැ. නිවන කියන එක දන්නවනේ ඕක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ප්‍රශ්නේ අපි වැඩ කරන්නේ නිවන් දකින්න කට්ටියත් එක්ක නෙමෙයි. ඒක විතරක් මතක තියාගන්න. අපි මේ දකින්නේ මොනවා හරි පස්සේ එළවෙන જાතියක් ඒක නිසා ප්‍රශ්න ඇහිල්ලෙන් කරන්න හදන්නේ අපි කාටද කෙනෙහිල්ලක් ඕනේ ඕනේ නෑ අපි තේම එකක් ඕනේ නෑ මෛත්‍රී කරන ඔබ බොහොම හොඳයි මම මෛත්‍රී නෙමෙයි හතරම අම්බෝ බොහොමත්ම හොඳයි මම විපස්සනා කර මම මේ මේ සතිපට්ඨාන අම් කියලා වැඩක් නෑ කියලා එච්චර ඔය අරකට හොඳයි මේකත් හොඳයි අම්මා හොඳයි කිව්වත් ඇති තාත්තා හොඳයි කිව්වත් ඇති ඒ නිසා නංගියේ මල්ලියේ පවතින දෙන්නම හොඳේ කියා සිරියයන්ගෙන් ආන එකයි තියෙන්නේ කියලා. ඔකින් තියෙන්නේ අපේ අදහස් සුද්ධ කරගන්න එක විතරයි. අපි කොහොමද ප්‍රශ්න කෙනහිල්ලක් තියෙන්නේ. දැන් අපි නම් මේ නිමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ විදිහට මේ රැස් කරගන්නා ලද කුසල් පේනොපෙන සිල් දනාටපත් කිරීමේ ඥාතීන් සීපත් කර ගැනීමනොත් අපේ પરමාර්ථ සීපත් කර ගැනීමනොත් අපේ මේ ධර්මදේශනා මේ දවසේ සැසිවාරය સમાપ્ત කරමු කියලාම යෝජනා කරනවා.